එහෙනම් අපි තේරුම් ගන්නවා මෙතනදී අපි ඔක්කොම ආත්තේ නැගලාද නැද්ද එහෙනම් උන් මායාගේ මත් කරවපු ආත්තේ නැගලා දැන් මොකද්ද කරන්නේ චණ්ඩිය වගේ අපි තමයි ලෝකෙට ලොක්කෝ අපිට තමයි අරව තියෙන්නේ අපිට තමයි සැපාදිකේව තියෙන්නේ කියලා නටනවද නැද්ද අන්න නටන පෙලීමට අහුවෙන එහෙනම් අපි කල්පනා කරමු එහෙනම් සම්මතය තුලද නැද්ද ජීවත් වෙන්නේ මතේ කියන්නේ මොකද්ද? මත් වෙලා සං කියන්නේ මොකද්ද? අන්න අර බැඳීමෙන් මත් වෙලා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වෙලා කටයුතු කරනවා. සම්බුද්ධත්ව ජයන්ති නිමිත්තෙන් ඉදි කරන්නට යෙදුණු මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ මම හිතනවා මේ වගේ ධර්ම දේශනාවක් සිදු කරන පළමුවන අවස්ථාව. සාහල පිරිසක් සදහක් දායක පිරිසක් සමගයේ සහභාගීත්වයෙන් පෙරත් ගස්කැටියේ විමුක්ති රත්න හාමුදුරුවගේ හාමුදුරු කෙනෙක් මේ ස්ථානයේ මෙවැනි ධර්ම දේශනාවක් පැවැත්වීම පිළිබඳව මම අතිශයින්ම සතුටුපත් වෙනවා. අපේ දායක මහත්මයා සඳහන් කළ විදිහට 1990 වගේ වෙනකොට මේ රටේ බෞද්ධ පොත් කියලා જાතියක් තිබුණේ නැහැ. ත්‍රිපිටකයේ අටුවානේ ජාතික පොතවත් ගන්න තිබුණේ නැහැ. ඒ තත්ත්වෙට අපේ මේ අවුරුදු 2600ක් රැකගෙන ආපු උතුම් ධර්මය මේ රටින් ඈත් වෙමින් තිබුණා. ඒවැනි කාලෙක මට පුළුවන් වුණා ඒ සියලුම බෞද්ධ පොත්පත් ත්‍රිපිටකය ඇතුළු අටුවා ටීකා ඇතුළු ඒ පැරණි පොත් අලුත් පොත් සියල්ලක් මාගේ විවිධ සිංහල භාෂාව, පාලි භාෂාව ඇතුළු විවිධ භාෂාවලින් මුද්‍රණය කළා අපේ ගිහි පැවිදි සියලු දෙනා අතරටපත් කරන්නට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට ධර්මා ඥානය ධර්මාබෝධය ලැබිච්ච ලබා ගනිමින් සිටින විශාල පිරිසක් මේ රටේ විදේශී රටවල් වල ඒ ගැන මා හිතනවා වැඩියෙන්ම ලංකාවේ සතුට වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඒ මම තමයි. මොකද මම දන්නවා මේ පොත් එළියට ගන්න මම වෙච්ච මහන්සිය. ඒකේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. අත්වසේ මගේ ජී පැවිදි ජීවිතේ අවුරුදු 57ක් තරම් කාලයක් වුණත් මටත් මේ ධර්මයේ එක්ක නිතරම ගැවසුණක් යම් යම් කර්ම පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඒ කරුණු විනාශ කරන්නත් අපිට එක්තරා විදිහක බයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දහම් කරුණු මේක මෙහෙම වෙන්න පුළුවන්ද මේක මෙහෙම නේද වෙන්න ඕන කියලා එහෙමවත් හිතන්න තරම් අපිට තිබිච්ච බුද්ධ ගෞරවය නිසා අපට බය තිබුණා එහෙම කරන්න සුදුසු නැහැ කියලා. එවැනි කාලයක තමයි අපේ වහරක හාමුදුරුවෝ තාමත් නිවැරදිව මාංශය අවබෝධ කරගෙන ඒ වැරදිච්ච දහම් කරුණු නිවැරදි කරමින් මේ රටේ සුවහසක් තනන්නට මහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ. ඒ අනුව අපේ රත්පස් කැටි ආම්බුව වගේ ආම්බුරු සාපේක්ෂක් දීලා ඉන්නවා. දැන් ධර්මයේ නිසියාකාරයෙන් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. මම හිතනවා මේ ඉදිරියට අපේ බෞද්ධයන්ට මෛත්‍රී බුදුන් නැවත බුදු වෙන කම්මින් ඕනේ නැහැ. ඒ මෛත්‍රී බුදුහාඳුරෝ බුදු වෙනා දේශනා කරන ධර්මයේ මේ චතුරාර්ය සත්‍යයම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම මේ පටිච්චසමුපාදයේම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ශ්‍රී ලක්ෂණයම මෛත්‍රී ගුරු බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ලා දේශනා කරන දැන් එලිපෙහෙලි වෙලා තිබෙනවා ඒ නිසා අපට පුළුවන් කර ලැබිලා තියෙනවා මේ භවය තුලදීම මේ කල් දාන්න නැතුව මේ ජීවිතයේ තියෙන දුක අනිත්‍ය දුක අනාත්ම තාම හොඳින් පැහැදිලිව තේරුම් අරගෙන මේ කවිය තුළදීම ඒ උතුම් අමාමහණ වෙනින් සංසම් ලබන්න. ඒ සඳහා විශාල පිරිසක් ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ධර්ම අවබෝධය ලබාගෙන තියෙන ගෞරවනීය පූජනීය රතුගස් කැටිය හාමුදුරුවගේ හාමුදුරුවන් වහන්සේලාගේ මාර්ගයෙන් විශාල ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලක් සිදුවමින් පවතිනවා. ඒක අපි සියලු දෙනාටම විශාල සතුටක්. මා හිතනවා අවිද්‍යාව නැමැති නියරෙන් වට වෙලා තිබුණු තෘෂ්ණාව නැමැති මඩ සහිත දියෙන් දියෙන් තෙත්තුණු කර්මය නැමැති කුඹුරෙහි විඥානය නැමැති බීජයේ ඉඳ ඉඳ ආපු ගමන නතර කළා මේ ගමන දුක් සහිත සංසාර ගමන කෙලවර කරන්නට ඔබ අප සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ධර්මාබෝධයෙන්ම වාසනාව අදිස්ථාන කරගෙන හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ආන්දරන් වහන්සේට මම ආරාධනා කරනවා මගේ බණහන් නෙවෙයි ආවේ මාත් ආවේ අපේ රත්පත් කටේ ආවාගේ පින්වත් හැමදෙනාම සාදුනාදයක් පවත්වනවා. නැවතවතාවක් සාදුනාදයක්. නැවතවතාවක් සාදුනාදයක්. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නහිදන් අත්ථ කතම් බිම්බන් නහිදන් පර කතං අගං හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති හොඳයි මේ මොහොතේ කඩම කොට වැඩ සිටින අතිගෞරවනීය කිරණ විමල ජෝති නායක හිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ කරුතර මහා සංඝ රත්නයේ අවසරයි ඒ වගේම මේ මොහොතට සහභාගී වෙලා සිටින ධම්ම ශ්‍රවණයේ පිණිස ඒ පැමිණිච්චේ සිල් මාතාවන් ඇතුළු සියලු දෙනා මේ මොහොතේදී සූදානම් වෙන්නේ තථාගත අමාමයනි ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා මේ ලෝකයේ තුල පවතින පරම ගාම්භීර වූ පරම සත්‍ය මේ ලෝකෙට එලි කරලා පෙන්වලා දීපු ඒ උතුම් වූ දහම් මගින් දහම් කරුණු කිහිපයක් හරි ශ්‍රවණය කරලා අපි මේ බලාපොරොත්තු වෙන මේ මුලා අඳුර ලිහා ගන්නවා කියන ඒකායන පරමාර්ථය තම තමන්ගේ සිත්සතන් තුළ ජනිත කරගෙන අපි කල්පනා කරලා බලන්න ඕන අපි අද දවසේදී මේ දහම් දේශනාව ඉෂ්ට සිද්ධ කරන්නේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය තුල අපි එතකොට බලන්න ඕන මොකද්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියලා කියන්නේ. එතකොට අපි බලන්න ඕන මේ සම්බුද්ධ කියලා කිව්වම සම් කියලා කිව්වේ අපේ මේ එකතු වීම. එහෙම නැත්නම් බැඳීම. මෙන්න මේ එකතු වීමෙන් බැඳීමෙන් හදාගන්න එහෙම නැත්නම් ගොඩනැගෙන්න රාග භව, ద్వේෂ භව, මෝහ භව උද්දජ කරලා. ජයන්තිය. එතකොට බලමු ජය අන්තිය ජයන්තිය. අපි අන්න අර රාග භවෙන්, ద్వේෂ භවෙන් බැඳිලා ගොඩනගා ගන්න අන් ටික තියලා ජය ලං කරගන්න විදිය. එහෙම නැත්නම් ජය කියලා කියන්නේ මෙන්න මේ අන්තිකයේ තමයි අපි පැටලලා තියෙන්නේ. මෙන්න මේ අන්තිකයේ පැටලලා තියෙන්නේ අන්තර බැඳීමත් එක්ක සහසම්බන්ධ වෙලා. එනම් මේ බැඳීමෙන් හටගත්තා වූ අන්තික තියලා මේ සංසාර රෝගය තරණය කළා ජය ගන්නවා කියන අර්ථය සම්බුද්ධත්ව ජයන්තිය කියන තැනින් නිරුත්ති කියනවා. එතකොට අනේ ජය ලැබිච්ච මන්දිරය කියලා කියන්නේ ඒ උතුම් වූ නිවන සාක්ෂාත් කරගත්ත තැන. ඔන්න ඔය අර්ථයේ ගැඹෙලා නම කොහොම හරි ගැළපීලා සකස් වෙලා තියෙනවා. එහෙනම් මේ මොහොතේදී අන්නේ නමේ තියෙන අර්ථය තමන් තුළින් ප්‍රඥාවෙන් වචනවලට එහා ගිහිල්ලා දර්ශන ඥානයට පත් වෙනවා කියන අදිෂ්ඨානය තම තමන්ගේ සිත සතන් තුළ ඇති කරගෙන තමයි අපි මේ ධම් ශ්‍රවණයට මේ මොහොතේදී ඉදහසර සලස්ව ගන්න ඕන. අපි බැලුවොත් එම අනාදිමත් සංසාර ගමනක් මුළුල්ලේ අපි මෙච්චර කාලයක් අනන්ත අපරිමාණ දුක් විඳින්න ආවා කියන තැන පිළිගන්න තැනටපත් වෙච්ච නැති කෙනෙකුට අපිට මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිකින්ට මේ ධහම දේශනා කරන්න හරිම අමාරුයි. එතකොට අපි බලන්න ඕන අපි මේ නියත මිත්‍යා දෘෂ්ටි වලින් මිදිලා අපි සංසාර ගමන ගැන පිළි අරගෙන ඊට පස්සේ කර්ම විපාක ගැන අපි විශ්වාස කරලා තියෙනවා. අපි යම්කිසි දෙයක් දුන්නොත් ඒ දුන්නේ විපාක තියෙන බවත් පිළිඅරගෙන තියෙනවා. එතකොට අපි ලෞකික වශයෙන් සම්මා දිට්ඨියටපත් වෙලා අපි හතර අපාය ගැන අහලා දැනගෙන හරි දැකපු අත්දැකීම් එක්ක හරි තීරණය කළා මේක මහා දුකක් කියලා තරටපත් වෙලා මේකෙන් එතර වෙන්න ඕනි කියලා තරට ඇවිල්ලා තියෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පෙර ආතුවත් මේ ලෞකික සම්මා දිට්ඨිය පහළ කරගත්ත බොහෝ පිරිසක් හිටියා. දැන් අපි ගත්තොත් අසිත දවසලා වගේ අය බොහෝ පිරිසක් ඒ අයත් හතර අපාය ගැන දැකගෙන තිබුණා. ඒ විතරක් මේ මුළු 31 තලයේම දකින්න පුළුවන් සමාධියක් ගොඩනගාගෙන තිබුණා. අන්න ඒ තුලින් ඒ 31 තලයේම දුකක් බව ඒ ඇත්තන්ට තේරෙන්න තිබුණා. ඒ 31 තලයේ කොහේ කොතනක හිටියත් මහා පෙළීමකින් පීඩිත වෙලා දුක් විඳින බව දැලිලා තිබුණා තේරිලා තිබුණා. දුකෙන් එතර වෙන්න ඕන ගැලවෙන්න ඕන කියලා අදහසක් පැන නැගිලා තිබුණා. හැබැයි ගැලවෙන්න ඕනි කියලා ඒ අදහස ඇවිල්ලා. නොයෙක් නොයෙක් ක්‍රම අනුගමනය කරමින් බොහෝ පිරිසක් හිටියා. හැබැයි නොයෙක් නොයෙක් මොන ක්‍රමේ අනුගමනය කළත් ඒ කාටවත් බැරි වුණා හරියටම මේ සංසාර ගමන කියන්නේ මොකක්ද කියලා තීන්දුවකට එළඹෙන. තීරණයකට එළඹෙන. සමහර අය මෙන්න මේ කරජකයත් එක්ක සම්බන්ධ වුණු කර්මජකය පවා දැකගත් පිරිසක් හිටියා. ඒ කර්මජකය දැකගෙන මේ කය විඳිලා යනකොට අනේ කර්මජකය ගිහිල්ලා තවත් රූපයක් ඇතුළට රිංග ගන්නවා කියන මෙන්න මෙවැනි දෘෂ්ටියකට ඇවිල්ලා මෙන්න මේක තමයි ආත්මය කියන්නේ කියන තැනකට ආවා. මෙන්න මේ ආත්මය දවලවත්, තවලවත්, පුච්චලවත්, ගිනි ගහලවත් ඉවර කරන්න බෑ. සදාතනික ආත්මයක් තියෙනවා කියලා වැරදි අවබෝධයකට ආවා. අර ප්‍රඥා ඇසෙන් තොරව මේක දැක්ක නිසා. චුති පටිසල්ලි කියන කාරණාව සිද්ධ වෙන ලෞතුරා බුදු පියාණන් වහන්සේ වෙල්ලුපේ දහම් පරයය තුලින් අවබෝධ කරගත්තේ නැතිව අන්නාර කර්මජ කය නැවත රූප කයකට සම්බන්ධ වෙන ක්‍රමවේදය පවා ඒ දහම් දර්ශනය තුලින් නොදැකත් නොදැක්කට පස්සේ තීරණය කළේ ඇයි මෙන්න මේ කය පුච්චලා දැම්මත් මේ කය මරලා දැම්මත් අලු කරලා දැම්මත් හැබැයි අර කර්මජ කය කියන එක එම මරන්න, කුච්චන්න, තවන්න, දවන්න බෑ මොකද ඒක අවිද්‍යාව හේතුකාරක කරගෙන ඒ විඥාන ශක්තිය තුලින් ගොඩ නැගෙනවා. අන්න ඒක දිහා බලලා දැකලා තමයි තීරණය කළේ මේ සදාතනික ආත්මයක් තියෙනවා. මෙන්න මේ ආත්මය තමයි භවෙන් භවයට ගමන් කරන්නේ. ඊළඟ කාරණාව තමයි ඔය චුතියයි පටිසන්ධියයි කියන කාරණාවත් පටලවගෙන නොයෙක් නොයෙක් තරකවාද මතවාද ඉදිරිපත් කර කර ගියා. එතකොට අපි බලන්න ඕන ඔය චුති පටිසන්ධි පිළිබඳව මුගලන් මහරහතන් වහන්සේ විසින් පෙන්වපු තැන් මේ ත්‍රිපිටකයේ පැහැදිලිව පෙන්වලා තියෙනවා. එතනත් විග්‍රහ කරලා තියෙන්නේ චුතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කියලා. මොකද මේ චුතියයි පටිසන්ධියයි අතර අතරක් නැති වෙන්න හේතුව තමයි චුති පටිසන්ධි දෙක ඇති වෙන්නේ යම් කිසි කෙනෙක්ගේ මරණාසන්න චිත්ත වීදියේක චුති සිත ඇති වෙලා ඊළඟ ෂණේ තමයි මේ පටිසන්ධි ඇති වෙන්නේ. මේ දෙක අතර ෂණයක් විතරයි තියෙන්නේ. ඊළඟට අපිට මතුවෙනවා ගැටලුවක් මේ චුතිය වෙනකොටම පටිසන්ධිය ගිහිල්ලා මව් කුසේ පහළ වෙනවා කියලා. හැබැයි අන්න එතනදී බලන්න ඕන අර චුති පටිසන්ධි කියන එකේ තියෙන එකම චිත්ත විදියක් තුලලා. එතකොට දැන් ගැටලුවක් එනවා මොකද්ද? අර එකම චිත්ත වීදියක ක්‍රියාත්මක වෙන මේ චුතිපටිසන්ධිය කියන එක මේ තියෙන මතක සටහනත් එක්කම ගිහිල්ලා තවත් මවුස් කුසක ඒ එක ශරීරයකින් පටිසන්ධි වෙනවා කියනවා. මේක වරද්ද ගත්ත තැන. මොකද මව් කුස තුල වෙන්නේ පටිසන්ධිනේ ඔක්කාන්තිය. ඉතින් මෙන්න මෙවැනි කාරණා ගණනාවක් පටලවගෙන තියෙන මේ ත්‍රිපිටකය පිළිබඳ මන අවබෝධයක් නැතිකම නිසා. හැබැයි ත්‍රිපිටකයට වැරදිලා නැහැ. ත්‍රිපිටකයේ තියෙන කාරණා හරියටම හරි. මෙන්න මේවා ගලපගත් ආකාරය තමයි වැරදිලා තියෙන්නේ වැරදි විග්‍රහවලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව මතුවෙච්ච නිසා චුට්ටක් මතක් කළා. මේක අපි මතු කර කර දිගින් දිගට කතා කරන්න මූලික වශයෙන් අවශ්‍ය කාරණාවක් ඒකට අවශ්‍ය පසුතලයේ සකස් වෙච්ච මොහොතක ඒ ධර්ම කාරණාව තවදුරටත් විග්‍රහ කරලා දෙන්නා. මේ මොහොතේදී අපි බලමු මෙන්න මේ බුදු පියාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයන්ට පෙන්නපු චතුරාර්ය සත්‍ය ධර්මය කොයි විදිහටද වැටෙන්නේ කොයි විදිහටද තේරෙන්නේ මේක තේරුම් අරගෙන කොයි විදිහටද මේ මඟ අනුගමනය කරලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වෙලා සහ මුලින්ම සුවිසුද්ධ වශයෙන්ම මේ කෙලෙස් මල අහෝසි කරලා පරම සුඛයට හේව නැත්තම් නිවනටපත් වෙන්නේ කියන කාරණාවයි. ඒවන් ද්වාදසාකාරං විපරිවට්ටං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ මේ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව තුළ තිපරි වට්ටයකින් එහෙම නැත්නම් තුන් පිරිවටයකින් දොළොස් ආකාරයකින් මෙන්න මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. අන්න එතනදී අපි දකින්න ඕන මොකද්ද මේ තුන් ආකාරය එතකොට මෙතනදී පෙන්වලා තියෙනවා තිපරි වට්ට. එතකොට වට්ට තුනක් ගැන විග්‍රහ කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ පෙන්වන්නේ පිරිවට්ට තුනක්. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පවතින ඥාන තුනක් ගැන තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන මේ පිළිවට තුනක් විදිහට පෙන්නලා තියෙන්නේ රාග, ద్వේස, මෝහ සුද්ධ වෙලා යන පිළිවටයක් කියලා අපි කියන්නේ බොහොම පිරිසිදු දෙයකට. සුද්ධ වූ දෙයකට තමයි පිළිවටයක් කියලා කියන්නේ. එහෙනම් අර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් විග්‍රහ කළා පෙළපු තැන තමයි මේ තුන් පිරිවටයක් විදිහට මෙතන මේ චතුරාර්ය සත්‍ය දේශනාව තුල විග්‍රහ වෙන්නේ. අපි බලන්න ඕන මොකද්ද මේ සත්‍ය ඥානෙ කියලා. එතකොට යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්ම ශ්‍රවණයක් කරලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමන් තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වෙනවා සත්‍ය වශයෙන්ම මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. සත්‍ය වශයෙන්ම මෙන්න මේ ක්‍රමය මෙන්න මේ මෙන්න මෙතනින් තමයි දුක හටගන්නේ. මෙන්න මේ ක්‍රමය අනුගමනය කළොත් දුකෙන් එතර වෙන්න පුළුවන්. මෙන්න මෙතනයි එතර වෙන්න තැන කියලා සත්‍ය ඥානයකටපත් වෙනවා දවසන භූමියේ යුක්ත එතකොට මේක පිටකෝපදේශයේ පැහැදිලිවම පෙන්නලා තියෙනවා මේ පරතෝ ගෝසක ප්‍රත්‍යයයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙක සද්ධම්ම අවබෝධයට තිබිය යුතුම මූලික අංක දෙකක් වශයෙන් එහෙනම් අපි බලන්න ඕනේ පරතෝ ගෝසකී කියන එක ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක් අර කල්යාණ මිත්‍රයෙක්ගෙන් පරතෝ ഘോഷකය ලැබෙන තැනට එන්නත් යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ පෙර ආතුව මේ සංසාර ගමනේදී අර නියත මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙන්න. අන්නේ අයට උපකාර වෙනවා යම් කිසි දවසක තමන්ට තමන්ගේ කායික වේදනාවක් හරි දැකලා එහෙම නැත්නම් බාහිර කෙනෙක්ගේ කායික වේදනාවක් හරි දැකලා අනේ මේ අය කොයිතරම්නම් දුකක් විඳිනවද මෙන්න මේ දුකෙන් මටත් මේ දුක ළඟ ළඟම එන්න පුළුවන් නේද කොයි මොහොතක හරි මේ දුක්ඛිත සත්‍යෙට මට එන්න පුළුවන් වෙනව නේද මෙන්න මෙවැනි හැඟීම් මාත්‍රයක් හරි යම් දවසක ඇති වෙලා අන්නේ ඇතිවිච්ච හැඟීම් මාත්‍රය තුලින් එයා බලනවා මොකද්ද? මේ පීඩනය යම් කිසි කෙනෙක්ගෙන් මට පැමිණුණොත් එහෙම මටත් ඔය වගේ දුකක් විඳින්න සිද්ධ වෙනව නේද කියන තැනට ඇවිල්ලා. අන්න යම් කිසි කෙනෙක් අර ලෝභ, ద్వේස, මෝහ වැඩි පිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙන්නේ. අලෝභ, අද්වේස, අමෝහ වැඩ පිළිවෙලකට අවශ්‍ය කරන සිතුවිලි ජනිත කරගන්නවා. මෙන්න මෙවැනි ජනිත කර ගැනීමක් කරා අලෝභ අද්වේෂ අමෝහ සිතුවිලි ජනිත වෙනකොට ඒ අලෝභ අද්වේෂ අමෝහ ගුණ තියෙන පිරිස් ගති ගති ආකර්ෂණේ ආකර්ෂණේ වෙන ඇවිල්ලා තමයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන තැනට එනකම්පත් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ පින කියන එක නිවන් දකින්න ඕන නැහැ කියලා සහමුලින්ම අයින් කරලා ඉවත් කරලා දාලා තියෙනවා නම් ඒක එසේ නෙවෙයි. යම් කිසි දවසක නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න අපිට උපකාර කළෙත් ඔය පිනම තමයි. එතකොට යම් කිසි දවසක ඒ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන එන තැනට එනකම් අපිට උපකාර කරලා තියෙන පිනම තමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ පින කියන කාරණාව නිවන් දකින්න ඕන එකක් නෙවෙයි කියලා අයින් කරලා ඈත් කරන්න බෑ. මේ කල්යාණ මිත්‍රයා ළඟට එනකම් හේතු සම්පatti සකස් කරගන්න දහම අවබෝධයට. එවනම් ලෝභ දේශ මොහ අලෝභ අධ්‍ය සමෝහ කියන හයම මෙන්න මේ විදිහට හයෙන් මෙතු ටික සංවලට බැඳීමට පත්‍ය බව තේරුම් ගන්න තැනට එනකම් ලෝභ දේශ මොහේ කියන එක ඉවත් කරගෙන අලෝභාද්දේශ අමෝහය කියන වැඩ පිළිවෙල වැදගත් වෙනවා. දැන් අපි කල්පනා කරලා ගත්තොත් එහෙම පටිච්ච සමුප්පාදේ මේ කුසල මූල පටිච්ච සමුප්පාදේ කියන එක මග පුරන ආර්යෙක් අතෙන් පවා සිද්ධ වෙන චක්‍රයක් තමයි මේ කුසල මූල පටිච්ච සමුප්පාද චක්‍රය. එනම් සහමුලින්ම මේ කුසල මූල පටිච්ච සමුප්පාද චක්‍රෙමුත් බැහැර වෙන්නේ එහෙම නැත්නම් පින පව කියන දෙකෙන්ම අයින් වෙලා නැවත නැවත මේ සංසාර ගමනට ඒක හේතුකාරක වෙන එක අවශ්‍ය වෙලා යන්න නම් භව පටිලාභය උප්පත්ති පටිලාභය කියන දෙකම සහ මුලින්ම අවසන් කරපු උතුම් වූ අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න වෙනවා. එහෙනම් ඒ තාක් දුරට මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන එක මේ නිවන් මඟ වඩන ಗುಣ පුරන පිරිසට බොහොම වැදගත් වෙනවා. එහෙනම් අපි යම්කිසි කෙනෙක් නිවන අරමුණු කරගෙන යම්කිසි ආකාරයක පිනක් කරනවා අන්න ඒක නිවනට හේතු වෙනවා. ඒක නිවනට හේතු වෙන්නේ නැහැ කියලා ඉවත් කරන්න බෑ. ඔන්න ඔය විදිහට ඇවිල්ලා ඇවිල්ලා තමයි මේ සංසාර ගමන තුලදී අපිට අද දවසේදී කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මයක් ඇහෙනකොට මේක අවබෝධ කරන්න පුළුවන් ශක්තිය ජනිත වෙලා තියෙනවා. එනම් මේකට මහා හේතු සම්පatti සකස් වෙලා තියෙනවා. එනම් අපිට නොදන්න උනාට ಗುಣ පුරන උත්මයෙකුට බෙදපු දානේ හැන්ද පවා අද දවසේදී මේ දහම් අවබෝධයක් ලබනවා නම් ඒකට හේතු කාරක වෙලා තියෙනවා එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන අපි නිරන්තරයෙන්ම මේ ආර්ය මෛත්‍රිය කියන එක පතුරවන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපිට අද දවසේදී මේ උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා දහන් අවබෝධයකට අවශ්‍ය කරන මානසිකාරයක් ලැබුණේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ අනන්ත ಜಾති සංසාරේ අවිද්‍යාවෙන් ගමන් කරපු අපිට අම්මා වෙලා හරි තාත්තා වෙලා හරි ඥාතියෙක් වෙලා හරි කොයියන් ආකාරයකින් මගතොටදී හරි අපිට මෙන්න මේ නිවන් මගට අවතීර්ණ වෙන්න පාර පෙන්නපු උත්මයෝ ඉන්නවා. එයාත් උත්මයෝ තමයි. ඇයි අපිට මේ නිවන් මගට පාර පෙන්නපු නිසා අපි හිතලා බලමුකෝ යම් කිසි කෙනෙක් මේ ගමන තුලදී අපිට මහා කුරිරු විදිහට සතුරුකම් කරලා බාධා කරලා අපේ ඇතුලේ තියෙන රාග ගින්න, ద్వේස ගින්න, මෝහ ගින්න අපිට හඳුනගන්න එළියට එන්න උදව්වක් කළා නම් යම් කිසි කෙනෙක් හතුරෙක් වෙලා ඉඳලා හරි අන්නේ අපිට ඒක අඳුනගන්න උදව්වක් කළාද නැද්ද? උදව්වක් කළා. එහෙනම් එයාත් අපිට යහපතක් කරලා දෙනවා. එයාත් අපිට යහපතක් කරනවා. ඒතකොට ආර්ය මෛත්‍රිය තුන සියල්ලම ඇතුළත් වෙනවා. ඒ සියලු දෙනාටමයි මෛත්‍රිය වෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා ගත්තොත් එහෙම සමහර අවස්ථාවකදී අපි හිතමු යම් කිසි කෙනෙකුට දැඩි ද්වේෂ ගින්න කැවිසෙන විදිහට හතුරෙක් ඇවිල්ලා හතුරුකම් කළා යම් කිසි නින්දාවක් අපහාසයක් කරනවා. දැඩි ද්වේෂ සහගතයි. හැබැයි එතකොට අන්නේ ගින්න ඇවිස්සලා ඇවිල්ලා එයාගේ අතින් නොදුනුවත් කමින් සමහර විට අර චිත්ත වේගයත් එක්ක අපි හිතමු නම් කිසි මනුස්ස ඝාතනයක් පවා වුණා කියලා. හැබැයි ආ මනුස්ස ඝාතනේ විච්ච මොහොතේ ඉඳලා සමහර විට එයා කලකිරෙන්න පුළුවන් අනේ මගේ අතින් මොකද්ද මේ උනේ මෙවැනි දෙයක් මගේ අතින් වුණා නේද? මේක උනේ අර දෙවේසේ හින්දා නේද මට පාලනය කරගන්න බැරි හින්දා නේද මේ අපරාධය මගේ අතින් උනේ කියලා. ඉතින් මෙන්න මේක මම හඳුනාගෙන මෙතනින් මිදෙන්න ඕනේ කියලා සමහරට පළවෙනි වතාවට සිතක් පහල කරගන්න ඇත්තේ අර හතුරා නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන. අන්නේ අයටත් එක්කයි අපි මේ ආර්ය මෛත්‍රිය කියන එක පතුරවන්නේ මොකක් වශයෙන්ද? මේක තමයි අපි ගුණයක් වශයෙන් මේක කරන්නේ යුතුයකමක් වශයෙන්. ඒ වගේම මෙන්න මෙවැනි උදවිය අපිට බැඳි බැඳි බැඳි බැඳි නොඑක් නොඑක් ආකාරයේ අමනුෂ්‍ය වෙලා හරි මේ නිවන් මාර්ගට කරදර බාධක පමුණවන්න පුළුවන්. අනේ සියල්ල වෙනුවෙන් තමයි මේ පරම ආර්ය මෛත්‍රිය යොදා ගන්න කියන එක ලෞතුරා බුදු පියාණන් වහන්සේ මේ මෛත්‍රිය කියන එක මූලික කරලා තියෙනවා. අන්න ඒ අර්ථය. එහෙනම් දැන් අපි බලමු අපි ඔන්න ආකාරයෙන් මූලික වශයෙන් සංසාර ගමන ගැන විශ්වාසයක් ඇති කරගන්න. එහෙනම් යලිත් අපිට සංසාර ගමන දිගින් දිගට තියෙනවා කියන තැනටපත් මෙන්න මේකට කියනවා අපි ලෞකික සම්මා දිට්ඨිය කියලා. හැබැයි තථාගත බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය කරුණු කාරණා මූලික වශයෙන් පෙන්නලා දීලා යම් කිසි කෙනෙක් තථාගත බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවොත් එහෙම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් කෙරවල නොපෙනෙන අනන්ත සංසාර ගමන ඉඳලා මේ මොහොත දක්වා දිගටම ගමන් කරපු ඒකායන සත්වයේ ස්ථීර විඥානයකින් යුක්තව ඉන්නවද කියලා. අන්න එතනදී බුදු පියාණන් වහන්සේට අනුමත කරයි. හැබැයි ඒක අනුමත කරන්නේ ඒක අනුමත කරන්නේ නැහැ. එතකොට භවයෙන් භවයට යන වෙනසෙන්නේ නැතුව පවතින ආත්මයක් තියනවාද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහුවොත් ඒකට දෙන උත්තරේ මොකක්ද? ඒකට බුදු පියාණන් වහන්සේ එහෙම එකක් තියනවා කියලා කියනවා. එහෙම එකක් තියනවා කියලා කියන්නේ එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙන්න මෙතනට එනකම් අපි අර හතර අපාය ගැන බය ඇති වෙලා. එතකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම තල ගැන මනුස්ස ලෝකේ ගැන තේරුම් අරගෙන මෙන්න මේ වගේ පවතින්නේ මෙන්න මෙවැනි දෙයක් කියලා. අපි ඉන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියට ආවට පස්සෙත් බියකින්ද නැද්ද? බියකින් ඉන්නේ. තැති ගැනීමකින් ඉන්නේ. පෙළීමකින් ඉන්නේ. ඇයි මේ පෙළෙන්නේ? ඇයි බිය වෙන්නේ? හතර අපායට වැටේ කියලාද නැද්ද? හතර අපායට වැටේ. දුක් විඳින්න සිද්ධ වෙයි කියලා මහා බීතියකින් තැති ගන්නවා. හැබැයි තථාගත බුදු පියාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වුණේ ඔය බීතිය ඇති කරලා මේ ලෝක සත්‍යෝ බයෙන් විනාන්ත කරන්නද එහෙම නැත්නම් ඔන්න ඔය බීතිය තුරන් කරන්නද ඔය බීතිය තුරන් කළා දාන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන මූලික වශයෙන්ම අර හතර අපාය ගැන විශ්වාසය ඇති කරගන්න සංසාර ගමනට බිය ඇති කරපු තැන කියන එක බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් හිටපු ලෞකික වශයෙන් සම්මා දිට්ඨියටපත් වෙලා දස අකුසලයෙන් සම්මුති වශයෙන් බැහැර වෙලා ඒ කියන්නේ සික සිකපදේ සහ මුලින්ම රැකිලා නෙමෙයි එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙම හිටපු පිරිසක් බුදු පියාණන් වහන්සේගේ කාලෙට පෙර ආතු ඉඳලා හිටියා. එරන් දැන් අපි දකිනවා මෙන්න මේ විදිහට මේ විදිහට ඇවිල්ලා තථාගත බුදු පියාණන් වහන්සේගේ ලෝතර බුද්ධත්වයට පස්සේ මේ ලෝක සත්වයන්ට සංසාර බයෙන් පීඩිත කරලා මේ සංසාර බයෙන් විරාන්ත කළාද මේ සංසාර බය දුරු කරලා ඇතුළ නිවෙන විදියට සැනසෙන විදියට මඟ පෙන්වලා දුන්නා. අන්න නිවෙන සැනසෙන මඟක් පෙන්වලා දුන්නා. විග්‍රහ කරලා දුන්නා. එනම් අපි තෝරගත යුතුයි හතර අපායට බය කරන එක නෙවෙයි තථාගත බුදු පියාණන් වහන්සේගේ ශාසනය. හැබැයි උපක්‍රම සීලය තථාගත බුදු පියාණන් වහන්සේ එවකට ලෝක සත්‍යය හිටපු තැන ඉඳලා අනේ හිටපු තැනින් අල්ලගෙන ඒ අයගේ ප්‍රඥා මට්ටමට අනුව මොකද්ද කළේ? නිවෙන මඟ පිළිවෙල පෙන්වලා දෙන්නට යෙදුණා. දැන් අපි කල්පනා කරලා බලමුකෝ. දැන් අපි කියනවා ජාතිපි දුක්ඛ. එතකොට ජාතිය දුකයි. ජරාව දුකයි. ව්‍යාධිය දුකයි. මරණය දුකයි. ඔතනට එනකන් අපි තේරුම් අරගෙන ඉන්නවා. හැබැයි අනේ දුකයි දුකයි කියලා කිව්වට ඉපදීම දුකයි කිව්වට ජරාව මරණය ව්‍යාධිය දුකයි කියලා අපි කෑග ගහින්නට දුකෙන් ගැලවෙන පිළිවෙතක් හම්බුනේ නැහැ. අපිට කියලා දුන්නා තෝරලා දුන්නා අපේ දෙමව්පිය ගුරුවරු වැඩි හිටියෝ ඉපදෙන එක දුකයි ලෙඩ වෙන එක දුකයි මරණය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි හැබැයි ඔහුම දුකයි දුකයි කිව්වට මෙන්න මේ දුකෙන් ගැලවෙන්න පිළිවෙතක් අපි දැනගෙන හිටියේ මේ දුක හටගන්නේ කුමක් නිසාද කියන හේතුව දැනගෙන හිටියේ හැබැයි තවදුරටත් අපි තේරුම් ගන්න ඕනේ අර ලෞතර බුදු පියාණන් වහන්සේ නිවෙන්න සැලසෙල්ම පෙන්නපු මඟ ක්‍රමක්‍රමයෙන් වැහිලා ඒ නිවෙන සැලසෙන මඟ යටපත් වෙලා ගියා මේ දක්වාම මේ පන්සල් ටික ඉතුරු කරගෙන බෞද්ධ කියන නාමය ඉතුරු කරගෙන හාමුදුරුව කියන තැන ඉතිරි කරගෙන එන්න අතීතයේ මේ වැඩ හිටපු සියලු හාමුදුරුවෝ උරදීලා තියනවද නැද්ද? උරදීලා තියෙනවා. අද දවසේදී අපිට මෙවැනි ධම් දේශනාවක් කරන්න මෙවැනි පිරිසක් මෙතන ඇවිල්ලා වාඩි වෙන්න ඒ සියලු හාමුදුරුවෝ උරදීලා තියනවද නැද්ද? උරදීලා තියෙනවා. එනම් දැන් අපි යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙකුට චෝදනාවක් කළා. ඒ භික්ෂුන් වහන්සේලා මේ ශාසනය විනාශ කරනවා. ධර්මය නෙවෙයි දේශනා කරන්නේ අධර්මයේ කියලා. ඒක හරිද? ඒක වැරදි. ඇයි? අර මම අතනදී පෙන්නවා අර අපිට හතුරුකම් කළා අපිව මිනිහ මනුස්ස ඝාතනයකට පොළඹවපු කෙනා අර මොහොතේදී අර මුලින් පෙන්නපු උදාහරණය නිසා ඒ කෙනා නිසා නම් මට මේ සංසාරෙන් මහා දුකක් කියලා එහෙම නැත්නම් මේක මහා ගින්නක් කියලා තේරෙන්න පටන් ගත්තා. ඒ කෙනත් එහෙමනම් අපිට සංසාර දුකින් එතද වෙන්න උදව්වක්ද නැද්ද කියලා තියෙනවා. උදව්වක් කරලා තියෙන උපකාරයක් කරලා තියෙනවා. එහෙමනම් යම් කිසි මට්ටමකින් පිරිසිදු බුදුමග මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් නොවුණා. මේ බුද්ධ ශාසනයක් මේ විදියට ආරක්ෂා කරලා දුන්නේ සම්මුති වශයෙන් හරි. මේක රැකගෙන ආවේ. ඒ අතීතයේ වැඩ හිටපු මේ සංඝ පරම්පරාව දින ලෝකෝත්තර වශයෙන් සංඝ බවටපත් නොවුණා. සම්මුති ශාසනය රැකගෙන ආවේ නැත්තම් අද පන්සලට යන්නේ දානමාන දෙන අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා ලෞකික සම්මා දිට්ඨියට පත්‍ත්‍ච්ච මෙවැනි පිරිසක් අද මෙතන අපිට වාඩි කරව ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අල්ප මාත්‍රයක හරි හිත ඇතුලෙන් වචනයක් සිතුවිල්ලක් ඇති වෙලා තියෙනවා නම් මේ දහම්මග පෙන්නන හාමුදුරු ගොල්ලෝ ඇරුණකොට අනිත් හාමුදුරු ගොල්ලෝ කෙරෙහි නරක විදිහට අනේ සිතුවිල්ල පවා ඔබේ මුඛ්‍ය නිමිත්ත වෙන මේ ආර්ය මාර්ගයට විරුද්ධයි. ඒ විරුද්ධ. එහෙනම් එතන අපි බලන්න ඕන අපේ මුඛ්‍ය නිමිත්ත නැහැ. නිවීම කියන මුඛ්‍ය නිමිත්ත නැහැ. එතනත් දැවීමක් තුල අපි ඔන්න ඔය කියන මූලික තැන ඉඳලා මුලින්ම හඳුනා ගන්න වෙනවා අපි ඉන්නේ කොතනද කියලා. අපි ඉන්න තැන ගැනවත් අපි හඳුනාගන්නේ නැති. අපිට පුළුවන් කමක් නැහැ. මහා ගැඹුරු දහම් කරුණු අවබෝධ කළා නිවෙනවා කියන එක ලක් කරගන්න. එහෙනම් අපි දකින්න ඕන ආර්ය මෛත්‍රී යුක්ත මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන යුගයක් තිබුණා. හොය හොයා ඝාතනය කළා. ඒ ඝාතනය කරනකොට ඒ කාල සීමාව තුළ සිවුර දැනුවේ නැතුව අර ගණින්නාන්සලා වශයෙන් ඉඳලා මේ සම්බුද්ධ ශාසනය මේ තාක් දුරට නියත මිත්‍යා දෘෂ්ටියකින් පිළිච්ච නැති ඒ නියත මිත්‍යා දෘෂ්ටි වලින් ඉවත් වෙච්ච දහම් අවබෝධයකට අවශ්‍ය කරන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන් විදිහට උප්පත්ති ලබන්න අවශ්‍ය කරන හේතු සම්පatti සකස් කරගන්න අන්නේ ගණින්නාන්සේ ලපවා උදව් කරලා තියනවද නැද්ද? උපකාර කරලා තියනවද නැද්ද? මේ බුද්ධ ශාසනයේ නගා සිටවන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. දේවදත්ත හාමුදුරුවෝ පවා මේ බුද්ධ ශාසනයට උදව් කරලා තියෙනවා. උපකාර කරලා තියෙනවා. ඒ එහෙම කියන්නේ. මේ බුදු පියාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරන්න දේවදත්ත එකතු කරගෙන ආපු පිරිස් පවා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහලා සැලසිලා නිවුණාද නැද්ද? සැලසිලා නිවුණා. එහෙනම් දැන් කල්පනා කරන්න. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ නිසා නිවන් දැකපු පිරිසක් ඉන්නවා. අද බුද්ධ ශාසනයේ මෙච්චරකම් මේ අපේ රැකගෙන ආපු මේ හාමුදුරුගොල්ලෝ ටික දේවදත්ත හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට නිග්‍රහ කරපු විදිහට නිග්‍රහ කරලා තියෙනවා. මේ ජීවිතේ අපහාස කළා තියෙනවා. නිඳා කළා තියෙනවා. එහෙම කළා නැහැ නේද? එනම් බුදු පියාණන් වහන්සේ කෙරෙහි අනුමාන ඥානයට හරි දැකපු මහා සද්ධාවක් තියනවද නැද්ද? අනුමාන ඥානයෙන් හරි තථාගත බුදු පියාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙවැනි ගුණ ඇති උත්මේ කියලා. වටහලා දීලා අන්නේ වටහාගත් අවබෝධයෙන් යුක්තව ඒ තමන්ගේ ඥානයට ගෝචර වෙන ඒ අනුමාන ඥානයෙන් හරි ඇති කරගත්තු අන්න ලෞකික සද්ධාාවක් තිබිලා තියෙනවා. අන්නේ ලෞකික සද්ධාව තමයි යම් දවසක මේ ලෝකෝත්තර මගට පාරක පවතින. ඔබ කල්පනා කරලා බලන්නකෝ. ඔබට ගමේ පන්සලක් තිබුණේ නැත්තම් ඔබ පාසලට යනකොට බුද්ධ ධර්මයේ කියලා විෂයක් ඔබට කියලා දෙන්න ගුරුවරයෙක් හිටියේ නැත්තම් ඔබ අද මෙතනට ඇවිල්ලා මේ ධර්මය අහන්න වාඩි වෙනවද? වාඩි වෙන්නේ එහෙනම් හොඳට මතක තියාගන්න ඕන එක කාරණාවක් තියෙනවා. මේ ආර්ය මාර්ගයට අනුගත වෙන්න ආර්ය මාර්ගයේ පුරණ පිරිසක් වශයෙන් මහා ලොකු දහම් කරුණු අවබෝධයෙන් නිවෙන්න කලින් මෙන්න මෙවැනි පුංචි දුර්වලතන දකි. මෙන්න මෙතනින් දැකේ නැත්තම් අපි කොහොමද අපි ළඟ තියෙන මහගිනි නිවන්නේ? ඔන්න ඔය සැලින් අපි දැක්කනම් මෙන්න මේ බුද්ධ ශාසනය රකින්න එක වචනයකින් හරි සිතුවිලි මාත්‍රයකින් හරි ඔය ඇත්තන්ට මේ தത്വෙට එන්න ධර්මය අහන්න උදව්වක් කිච්ච උපකාරයක් කිච්ච එකම කෙනෙකුට හරි ඔබ අතින් සිද්ධ වෙනවා නම් අවඩ සිතුවිල්ලකින් හරි සිද්ධ වෙනවා නම් හිතන්නකෝ ඒක ගුණයක්ද ಗುಣ මකුකමද ඒක ಗುಣ කාදනීය. එහෙනම් ಗುಣ කන දේවල් ආර්ය ශාසනය තියෙන්න බෑ. එහෙනම් ආර්ය ශාසනය කියලා කියන්නේ තියෙන ಗುಣ මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ ಗುಣ මාත්‍රය වැඩි දියුණු වෙන තැන. නුගුණ මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ නුගුණ හලන තැන. මෙන්න මෙවැනි පිළිසිතු චේතනාව පෙරදරි කරගෙනයි අපි නිවන් මගට අවතීර්ණ වෙනවා නම් අවතීර්ණ වෙන්න ඕන. එහෙනම් හිතන්න. අද දවසේදී වටිනා දහමක් මුණගැහෙන. ගමේ පන්සලේ හාමුදුරුවෝ උදව් කළා නැද්ද? උදව් කළා තියෙනවා නේද? උපකාරයක් කළා තියෙනවා නේද? එහෙනම් ඒ අය වටින්නේ නැද්ද? බොහොම වටිනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන අර ආර්ය තුල තිබුණද නැද්ද? වචනය. මුලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ වටිනවා. තිබුණානේ. හැබැයි අඟත් වටිනවා තමයි. හැබැයි අඟ එන්න කලින් අර ටික වෙන්න තිබුණද නැද්ද? වටිනකමක් තියෙනවා. එනම් හොඳට තේරුම් ගන්න ඕන මේ ආර්ය ශාසනය තුල ಗುಣ මකමකා ಗುಣ මකමකා ගුණය වඩන පිළිවෙතක්ම අන්න අර තිබුණු ගුණය අපි තුලේ නැగి නැగి උද්දච්චයටපත් වෙවි මානයටපත් වෙවි දහම් දැනුම තර උණයි කියලා මේ ආර්ය ශාසනයේ නිවීම හම් වෙන්නේ නැහැ ආර්ය ශාසනයේ සැලසීමක් හම් වෙන්නේ නැහැ ඒ නිසා මේක මම මූලිකව මතක් කළේ මේ දහම් ශ්‍රවණය කරන බොහෝ පිරිසකගේ සිත් සතන් තෝරගත්තම ඒ චිත්ත විපල්යාසයන් තුල තියෙනවා නිරන්තරේ මොකක්ද මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන හාමුදුරුවෝ විතරයි හරි අනිත් හාමුදුරුවෝ වැඩක්ම නැහැ අත පහකට වැඩක් නැහැ කියලා බින්දුවටම දාලා තියෙනවද නැද්ද එහෙම දාලා එහෙනම් ಗುಣ කන ශාසනයක් නෙවෙයි බුද්ධ ශාසනය. ඊළඟ කාරණාව වශයෙන් අපි තෝරගන්න ඕන මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන විග්‍රහය පද අමතක කරලා අර්ථ විග්‍රහයෙන් ගත්තොත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන නොඑක කාලයක් තිස්සේ අහන්න තිබුණා. ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඔන්න ඔය වචන හරහා පවා ඒකේ තියෙන වචන වලින් ඈත් වෙලා ගිහිල්ලා ඒ මූල හැඟීම් දර්ශනයටපත් වෙන උත්තරය නෑ කියලා කාට හරි කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් කමක් නෑ. සමහර විට බොහෝ පිරිසකට දහම් අවබෝධය දීලා සසරෙන් ඈතර කරවන්න බොහෝ පිරිසක් පාරමිතා සත්‍යයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දහම අවබෝධ කරගත්ත උත්සමයෝ ඒ විදිහට අතරින් පතර කොහේ හරි හිස් වෙන්නේ නැහැ මේ බුද්ධ ශාසනය. ඉන්නවම තමයි. ඒ නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. අනිත්‍යයි කියලා දුක්ඛයි කියලා අනාත්මයි කියලා යම් කිසි හාමුදුරු කෙනෙක් කොහරි කියනකොට වචනේ අරගෙන වචනේ පරම කරලා කොහොමද වැරදි කියලා ඇඟිල්ල දික් කළොත් සමහරට ඒ කියනව අර්ථය අරන් බැලුවොත් එහෙම ඒක ලෝකෝත්තර ආර්ය විනයට ගැලපෙන ධම් දර්ශනය තුලේ වික්ෂුන් වහන්සේ ඉන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. එනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන පරම කරගත්ත පද පරිණෝඩි වෙන්න බැරිද? පුළුවන්. එනවා හොඳට තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනේ ඉවත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනය අල්ලගත්තට නිවන් මාගේ දිවෙන්නේ ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ පද අමතක කරලා නිරන්තරයෙන්ම මොකද්ද අදහස ගලපගන්න අර්ථය ගලපගන්න එනම් පද පරම කරගත්ත නිසාද නැද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරන තැනයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරන තැනයි ගැටුම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේකයි මූලික තැන හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරන එයා ආර්ය මඟ පද පරණයෙන් එහාට ගිහිල්ලා දර්ශන භූමියෙන් දර්ශන ඥාණයට පත්විච්ච ಗುಣ පුරුණුත්තමෙක් ඉන්නවා එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වයි කියලා කලබල වෙන්නේ නැහැ. බලනවා මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන දෙන්න යන හැඟීම. මොකද්ද අදහස? මොකද්ද මේ දුක ගැන දෙන්න යන අර්ථකථනය? මොකද්ද මේ අනාත්මයි කියලා කියන්නේ? අනේ විමර්ශනය කරලා බලනවා. එහෙනම් අන්නේ එවැනි ගුණයක් අපි තුල ඇති වෙන්න වෙන මුලින්. හිතන්නකෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හරි. උන්වහන්සේලා මේ දක්වා මේ බුද්ධ ශාසනය රැගෙන අපේකට ගරු කරන්නේ. ඉතින් මෙච්චර කාලයක් ඉතින් දේශනාවක මේ කාරණා මතක් නොකළා. ඉතින් මේක මතක් කරන එක මහ ගුණයක් බව තේරිච්ච නිසායි මේක මතක් කළේ. ඒකට හේතුව අපි ළඟින් මේ ගුණය ඈත් වෙලා යනවා. මේ ගුණය ඉවතට යනවා. අපි දකින්න ඕන අපි අනිච්ච දුක්ඛ අනාත්ත පද පරම කරගත්ත පද පරම විතරයි කියලා. එහෙනම් අපි බලමු මේ අනිච්ච දුක්ඛ අනාත්ත විග්‍රහ කරන බොහෝ තැන්වලදී ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන අර්ථකථන ඔස්සේ ගිහිලා බැලුවොත් එහෙම මේ අනිත්‍ය කියන පදය ශ්‍රාවක ගෝචර මට්ටමේ ඉඳලා තථාගත බුදු පියාණන් වහන්සේගේ ඥාන ගෝචර මට්ටම දක්වා විහිදෙන පුළුල් පරාසයකට යනවා. එනම් බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා නම් දේශනා කරන්නේ උන්වහන්සේ ඉන්න තැන ඉඳලාද ශ්‍රාවකයා ඉන්න තැන ඉඳලා. ශ්‍රාවකයා ඉන්න මට්ටම. ඒ නිසා ශ්‍රාවකයා ඉන්න මට්ටම් වල ඉඳලා යම් යම් විදියට කරපු දේශනා තුල ඒ ශ්‍රාවකයාගේ මට්ටමට අනුව අනිච්ච විග්‍රහය පුළුල් වශයෙන් විග්‍රහ වෙච්ච තැනුත් තියෙනවා. එනම් මේ ලෝක සත්‍යයේ ඉන්න තැනින් විග්‍රහ කරපු තැනුත් තියෙනවා. එනම් අපි හිතින්ම බලන්න ඕන ලෝක සත්වයන්ට ගිහිල්ලා මේ පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. චිත්ත වීදි ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා. එදා තිබුණු පරිසරය තුල ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ කියන්නේ ගියා. මෙන්න මෙවැනි චිත්තක්ෂණ ගොඩ නැගෙනවා චිත්ත වීදි තියෙනවා කියලා. පටිච්ච සමුප්පාද චක්‍ර ක්‍රියාත්මක වෙනවා කියලා. අර කාටවත් තේරෙන්නේ. මේ කාටවත් තේරෙන්නේ නැහැ කියලා. ඒ කාටවත් වැටෙන්නේ නැති යනවා. ඒ නිසා එවැනි ගැඹුරු විග්‍රහයක් තියෙනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. සමහර විට අරියතුන් වහන්සේලා අරියත් ඵලයේ සාක්ෂාත් කරලා ඉන්න පුළුවන්. ඔබ ගිහිල්ලා සමාජයට ඇහුවොත් තේරෙන මේ චිත්ත රීති ගැන නොදන්නව වෙන්න බැරිද? නොදන්න වෙන්න පුළුවන්. වාචලෙන් චිත්ත රීති චිත්තක්ෂර ඕවා කියන්න දන්නේ නැති වෙනව වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ සිත පිළිබඳ මන අවබෝධය ලබලා තියෙන්න පුළුවන්. මේ විඥානයේ මායාකාරය ගැන අවබෝධ කරලා මිදලා තියෙන්න පුළුවන්. හැබැයි වචන වලින් මේක විග්‍රහ කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් නිරන්තරයෙන්ම මම මතක් කරනවා මේ ආර්ය මඟ වඩනකොට අපි වචනකින් හරි යම් තැනකට සත්‍ය වශයෙන්ම අපේ ඥාණයකට ගෝචර වෙලා අහු වෙලා දැනෙන්නේ නැතිව කාට හරි දෝෂයක් ඉදිරිපත් කරනවා නම් ඒක වැරදිද නැද්ද? ඒක බොහොම වැරදි. එහෙනම් ඒව ඉලක්ක කරලා දෝෂයක් ඉදිරිපත් කරන්න කාටවත් බෑ. ඒ අනුමාන ඥානෙට කරන ඒවා බුද්ධ ශාසනේ නැති නිසා. එහෙනම් අපි කල්පනා කරමු අපි මෙන්න මේ විදිහට මේ සංසාර ගමන එනකොට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මොහොත තුල ඔයත්න්ට පුළුවන් ද අදිෂ්ඨානයක් ඇති කරගන්න මම නැවත ගෙදරට යන්නේ නැහැ මට මෙන්න මෙතනදීම මේ දහන් අවබෝධය ලැබලා මේ සංසාර දුකෙන් එතර වෙන්න ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන්ද කියලා අහුවොත් අපි උඩින් පුළුවන් කියලා කිව්වට සමහර විට දැන් මේ දහම් දේශනාව ඉවර වෙලා රැට රාත්‍රියට තව වැඩ කටයුතු ගොඩක් යොදාගෙන තියනවද නැද්ද? යොදාගෙන තියනවනේ සැලසුම් කරලා තියනවනේ. සැලසුම් හදලා තියනවනේ. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ සැලසුම් හදලා දැන් අපි හිතමු අපිට හතරට කොහේරි යන්න සැලසුමක් හදාගෙන තමයි අපි ආවේ. තුන හමාර වෙනකොට ඕක එනවද නැද්ද? ඕක එනවා. අපි ගත්තොත් එහෙම මේ සැලසුම අපි බොහෝ වෙලාවට හදාගෙන තියෙන්නේ සංසාර දුකින් එතර වීම කියන මුඛ්‍ය නිමිත්ත අරගෙනද එහෙම නැත්නම් මේ පංචකාම ආස්වාද ඉඳීම කියන මුඛේ නිමිත අරගෙන ගත 99%ක්ම පංචකාම ආස්වාද ඉඳීම කියන එක මුඛේ නිමිත කරගනි. අන්න එහෙම ගත්ත අනේ සලසු නිසා තුන හමාර වෙනකොටම ඔබට එනවද නැද්ද බැලීමක්? ඇතුලෙන් එනවද නැද්ද බැලීමක් දැන් අතලට යන්න ඕනේ යන්න ඕනේ යන්න ඕනේ කියලා පිළිමක් එනවද? එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ සියලු සැලසුම් අපි මුළු ජීවිත කාලය පුරාවටම හදලා තිබුණේ කුමක් වෙනුවෙන්ද කියලා බැලුවොත් එහෙම පංචකාම ආස්වාදයේ වෙනුවෙන්ද නැද්ද? පංචකාම ආස්වාදයේ එහෙනම් මේ පංචකාම ආස්වාදයේ වෙනුවෙන් අපි ආස්වාද ජනකයි කියලා. අපි කොටු විච්චි රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ටිකක් තියනවද නැද්ද? අරමුණු ටිකක් තියෙනවා. මෙන්න මේ කාරණාව චුට්ටක් මෙතනදී මතක් කරනවා. මේ අපි දහම් දේශනා කරනකොට නිතරම මේ ආරම්භණය කියලා එකක් ගැන කතා කරනවා. එහෙනම් අපි තේරුම් ගත්තොත් එහෙම යම් කෙනෙක් කිව්වොත් එහෙම ආයතන 6යි තියෙන්නේ. ඒ ආයතන 6ට ආරම්භන 6යි එන්නේ කියලා. හැබැයි ඔකේ වරදක් තියෙනවා. ඒ වරදක් තියෙනවා කියලා කියන්නේ. එතකොට ආයතන 6යිද තියෙන්නේ. එතකොට රූපායතනක් තියෙනවා, චක්කායතනක් තියෙනවා. අපි කිව්වොත් එහෙම රූපා චක්කායතනයට එන ආරම්භණයේ රූපායතනය කියලා වැරදිද නැද්ද? මේක වරදිනවා. නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මයේ දේශනා කරනකොට ශ්‍රවණය කරනකොට බොහොම ප්‍රඥාවෙන් අපි මේක ශ්‍රවණය කරන්නත් ඕන. ආරම්මණය දැනගන්නව නම් දැනගන්න ලැබෙන්නේ ආයතන කියලා කිව්වේ ඇහැයි රූපයයි දෙකම ගත්තොත් එහෙම ආයතන වශයෙන් ක්‍රියාත්මක වෙන මොහොතක ඒ ආයතනවල ගැටීම හේතුකාරක කරගෙන තමයි ආරම්මණය හිතෙන් දැනගන්නේ. එහෙනම් ආරම්මණය එන්නේ ඇහැටද එහෙම හිතට. එහෙනම් අර චිත්ත වීදිය ආරම්භ වෙනකොට සිත් පරම්පරාවට තමයි මේ ආරම්මණය කියන එක එන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න. අන්න එතනදී පෙන්වන ඇහැ ගැන බුදුන් වහන්සේ පෙන්වනවා. ඒ ඇහැ අනිදස්සනයි අපටිගයි කියලා තමයි පෙන්වන්නේ. එතන ගොඩ නැගෙන්නේ ආරම්භනේ දැනගන්න තැන ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී මේ අර ධර්මයේ නොඑක් නොඑක් තැන්වල නොඑක් නොඑක් අර්ථකථන ඇතුව තමයි විග්‍රහ කරලා තියෙන්නේ විස්තර කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමුකෝ. දැන් ඔය ඇත්තෝ ආස්වාද ජනකයි ආස්වාද ජනකයි කියලා. අර ගොඩ නගාගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ අරමුණු ටිකක් තියෙනවා. ඇයි මේ අරමුණු කියලා කිව්වේ? දැන් අපි හිතමුකෝ අපිට දරුවෝ ඉන්නවා. දේපොළ තියෙනවා. ධනෙ තියෙනවා. නේද? නොඑක් නොඑක් දේවල් තියෙනවා. එතකොට මේ සියල්ලම අපි තියාගෙන ඉන්නේ ලංකරගෙන ඉන්නේ පංචකාම ආස්වාද ලබන්නද නැද්ද? පංචකාම ආස්වාද ලබා ගන්න කියලා තමයි ලංකරගෙන තියෙන්නේ. හැබැයි පංචකාම ආස්වාදය ලබන්නේ කියලා. ඒ ගෙනාපු කියන්නේ අපිට ලං කරගත්තේ ධර්ම අල්ල ටික ගැන මතක් වෙන්න මතක් වෙන්න ඔබේ ඇතුළ පෙළනවද එහෙම නැත්නම් ඉවෙනවද? පෙළනවද නැද්ද? අනේ මේ දරුවා අහවල් තැනට ගෙනියන්න ඕන. අහවල් තැනට මේ දරුවව පත් කරන්න ඕන. මේ මේ අහවල් තනතුර මේ දරුවට අරන් දෙන්න ඕනේ. මේ රැකියාව අරන් දෙන්න ඕනේ කියලා. එයා දරුවා වෙනුවෙන් පෙලිපෙලීමද නැතින්නේ. පෙලිපෙලීමයි ඉන්නේ. දැන් අපි කල්පනා කරලා ගත්තොත් අපි දැන් වාහනයක් ගේනවා ගෙදරට. දේපළ විදියට පංචකාම ආසාදී භුක්ති විඳින්න. දැන් එතකොට මොකද වෙන්නේ? මේක පදිනකොට මේක හැප්පේද දන්නේ නැහැ. උඩු වේද දන්නේ නැහැ. හීරේද දන්නේ නැහැ. බිඳේද දන්නේ නැහැ. මේ විදිහට එතන පිළිපැලීමද නැති එහෙනම් අපි ආස්වාද ජනකයි කියලා යමක් ලං කරගෙන තියෙනවා නම් ඒ ආස්වාද ජනකයි කියලා ලං කරගත්ත දේ තුලේ පෙලෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? පෙලෙන්නේ නැති කවුරුත් නැහැ. ආස්වාද ජනකයි කියලා යමක් ලං කරගෙන තියෙනවා නම් ඒ අරඹය පෙලි පෙලිවද නැද්ද? දැන් පංචකාම ආසාදයේ වෙන ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් ඒක වෙනුවෙන් බොහොම සතුටෙන් දින්නේ නිවිලා දින්නේ. පෙලි පෙලි දිනවා. අන පෙලි පෙලි ඉන්නවා. ඒතර මේ පෙළෙන ආර්ථයෙන් අනිත්‍ය පොඩ්ඩක් විග්‍රහ කරන්න යන්නේ. අපි කල්පනා කරලා බලමු එහෙමනම් අපි ආස්වාදයි ආස්වාදයි කියලා. සැපයක් ලබන්න පුළුවන් සහනයක් ලබන්න පුළුවන් කියලා හිතාගෙන. අපි ලම් කරගත්ත හැම දෙයකින්ම අන්නේ අපි බලාපොරොත්තු වෙච්ච වේද අපිට ලැබිලා තියෙන මහ පිළීමක්ද? පිළීම. මෙන්න මේ පිළීම කියන එක වහලා තියෙන්නේ මොකෙන්ද? මෙන්න මේ පිළීම වහලා තියෙන අවිද්‍යාවේ. එහෙම නැත්නම් මෝහේ. මේ පෙළෙනවා කියන ස්වභාවය වහලා තියෙනවා. එහෙනම් දැන් අපිට දැනුම තේරුණ මට්ටමේ යමක් තියෙන ඕනම කෙනෙකුට හැමෝම කටයුතු කරන්නේ ආස්වාද වෙනුවෙන් නම් ආස්වාදයි කියලා ලම් කරගත්ත සෑම දෙයකින්ම තියෙන්නේ පෙළෙන ස්වභාවයක් නම් බර වැඩි වෙන ස්වභාවයක් නම් දැවෙන ස්වභාවයක් නම් අපි බලනවා දැන් ජීවිත කාලය පුරාවටම මේ මොහොත දක්වාම ආස්වාද ජනකයි කියලා ලං කරගන්න හදපු හැම දෙයකින්ම මේ මොහොතේ ඉන්නේ පෙලි පෙලිද නැද්ද? මේ මොහොතේ පෙලෙනවා. ඇයි පෙලෙන්නේ? අර ආස්වාද කියලා ලං කරගන්න තියෙනවා. ඒ වෙනුවෙන් අහවල් දේ කරන්න තියෙනවා. ආවල් අහවල් දේ කරන්න තියෙනවා කියලා නිරන්තරයෙන්ම ඇතුළ මොකක්ද වෙලා තියෙන්නේ? ඇතුළ පෙලි පෙලි ගිනි ගන්නවා. ඔන්න ඔය ස්වභාවයෙන් යුක්තයි කියලා ඔන්න අපි වටහා ගන්න එහෙමනම් අපිට තේරෙන්න පටන් ගන්නවා මූලික වශයෙන්ම මේ ආස්වාද ජනකයි ආස්වාද ජනකයි කියලා යමක් ලං කරගත්තා නම් ඒ හැම දෙයකින්ම අපිට ගෙනල්ලා තියෙන පිළීමමද නැද්ද? පිළීමම තමයි ගෙනත් දීලා තියෙන්නේ. එහෙනම් ඒ හැම දෙයකින්ම අපිට පිළීම ගෙනත් දීලා තියෙනවා නම් තව තව ලං කරගත්තත් එච්චරමද නැද්ද? ඔන්න තව තව ලං කරගත්තා පෙළෙනවා නේද කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ ඔන්න අපිට ආව උත්තරයක් මොකද්ද? එයා ආපු උත්තරය තමයි ආස්වාද ජනකයි කියලා යමක් ලං කරගත්තොත් පෙළෙනවා. පෙළෙනවමයි කියලා අන තේරෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි තෝරගෙන බලනවා එහෙමනම් ආස්වාද ජනකයි කියලා. ලං කරගත්තම නම් පෙලෙන්නේ. මේක ලං කරගන්න හේතුව මොකද්ද කියලා බලනවා. මේක ලං කරගන්න හේතුව බලනකොට එන ආස්වාද භුක්තිය උදෙසා නම් මේක ලං කරගන්නේ. ආස්වාද කියන්නේ මොකද්ද කියලා දැක ගන්නත් වෙනවද නැද්ද? ආස්වාද කියන්නේ මොකක්ද කියලා දකින්නත් වෙනවා. ආසාද ගොඩ නැගෙන්නේ කොයි විදිහටද කියලා දකින්නත් වෙනවා. දැන් හිතන්නකෝ. ඔබට ආස්වාද ජනකයි ආස්වාද ජනකයි කියලා ඔබ යමක් ලං කරගෙන තියෙන්නේ කවුරු වෙන්නේද? මම වෙනුවෙන්මද නැද්ද? මම ඔබ කවදාකවත් අනුන්ගේ ආස්වාදය වෙනුවෙන් පෙළෙනවද? ඔබ දරුවගේ කියලා ගත්තත් මගේ දරුවගේ නැද්ද? එහෙනම් මගේමද නැද්ද? එහෙනම් මගේ කියලා ගත්ත ආස්වාද වෙනුවෙන් තමයි මේ පෙළෙන්නේ. ඔබ කවදාකවත් අල්ලපු gedara කෙනාගේ ආස්වාදයෙන් පෙළලනවා. එහෙම පෙළලා එහෙනම් දැන් අපි කල්පනා කරනවා මගේ ආස්වාද වෙනුවෙන් තමයි මේ පෙළෙන්නේ. මම වෙනුවෙන් තමයි මෙච්චර මේ පෙළෙන්නේ. ඊට පස්සේ එහෙමනම් අපි කල්පනා කරලා බලනවා ඊට පස්සේ මේ පෙලෙන්නේ කොතනද කියලා. මේ පෙලෙන්නේ කොතනද කියලා අපි බලාගෙන යනවා. මූලික වශයෙන්. ඒ බලාගෙන යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා. මේකට මම උපමාවක් දෙන්නම්. අපි හිතමු අපිට මේ භෞතිකව පේන රූපකයක් තියෙනවා. මේ රූපකයේ තියෙන කොණ්ඩේ ගස් පෙලෙනවද? ආස්වාද වෙන්නේ. පෙලෙන්නේ. නියපොතු පෙලෙනවද? ඒත් පෙලෙන්නේ. දත් පෙලෙනවද? ඒ පෙලෙන්නේ. හැම පෙලෙනවද? නෑ. ඉතින් අපි බලාගෙන බලාගෙන ගියොත් එහෙම. මේ ශරීර ගුඩුවේ තියෙන කිසිම කෑල්ලක් ආස්වාද වෙනුවෙන් පෙලිලා නැහැ. ඊට පස්සේ අපි කල්පනා කරලා බැලුවත් එහෙම දැන් හිතලා බලමු අපි මේ ශරීරයට එන නොඑක් නොඑක් පීඩා වලින් පෙළෙනවද නැද්ද වේදනාව පෙලි පෙලි ඉන්නවා ඊට පස්සේ අපි මේ වේදනාව එන තැනට හිත යොමු කරලා බලනවා අපි හිතමු කකුලේ වේදනාවක් එනවා ඇඟිල්ල ඒ ඇඟිල්ලට අපි යොමු කරලා බලන ඇඟිල්ල පෙළෙනවද කියලා ඇඟිල්ල පෙලෙන්නේ නෑ බලනකොට. ඊට පස්සේ අපි කල්පනා කරලා බලන්න ඕන. හැබැයි අපිට එක දෙයක් නම් තහවුරු වෙනවා මොකද්ද? මේ පෙළෙනවා කියන ස්වභාවය චිත්ත මට්ටමින් දැනගන්න දැන ගැනීමක් කියන තැන ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවද නැද්ද? අන්න එතනින් ඊට පස්සේ ඒක වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බලනවා එහෙනම් මේ පෙලෙනවා පෙලෙනවා කියලා කිව්වට මේ රූප කයේ තියෙන එක කොටසක්වත් නිකම් පෙලිලා නැහැ. ඊට පස්සේ අපි විහිං බලන්න ඕන මේ පෙලෙන්න කියලා. ආස්වාද ගොඩනගෙන. එහෙම නැත්නම් මාව කියලා පිනව ගන්න තැන නිර්මාණය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඊළඟට බලන්න යනවා. අර මම මුල් කොටස් වැඩි විග්‍රහ කරන්න යන්නේ නැත්නම් ඒ කොටස් දැන් ගොඩක් ගොඩක් අහලා තියෙනවා. ඒ ටිකේ පෙළින්ම දැන් ඊට පස්සේ අපි කල්පනා කරලා බලමු. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා. ඊළඟට අපි කල්පනා කරලා බලනවා රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. ඕවා වෙන වෙනම තිබුණාට ඕවා වෙන වෙනම තිබුණාට ආස්වාද කියලා යමක් භුක්ති විඳින්න එහෙම නැත්තම් ලං කරගන්න ඇහැට නිකන් සිත් පහළ වෙනවද කනට නිකන් සිත් පහළ වෙනවද කනට එහෙම පහළ වුණේ එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ආස්වාද වෙනුවෙන් නම් අපි පෙලෙන්නේ. ආස්වාද ලං කරගන්න ගිය තැන නම් අපි පෙලෙන්නේ. මේ ආස්වාද ගොඩ නැගෙන්නේ කුමක් හේතුකාරක කරගෙනද කියලා හේතුව හොයන්න ඕනිද නැද්ද? අන්න හේතුව හොයන්න වෙනවා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලනවා. කොයිතරම් රූප තිබුණත් ඇහැ තිබුණත් ඇහැට රූපයක් දැස්නේ වෙනකම් අපිට අර අවල් රූපය පස්සේ යන්න ඕනේ ඒක ලං කරගන්න ඕනේ ඒක හොඳයි ඒක වටිනවා ඒක සාරයි කියලා පහළ වෙන හිතක් ගොඩ නැගෙනවා නම් ඒක ඉබේ ගොඩ නැගුනේ නෑ අනිවාර්යෙන් ඇහැට රූපයක් ගැටෙන්න ඕන කනට සද්දයක් ගැටෙන්න ඕන නාසයට ගන්ධයක් ගැටෙන්න ඕන දිවට රස ගැටෙන්න ඕන එහෙනම් කයට පොට්ටබ්බ ගැටෙන්න ඕනේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලමු මොකද්ද? ආස්වාද වෙලින් නම් පෙළන්නේ ආස්වාද හොයන්න ගිය දැන නම් මේ සියලු පෙළීම උරුම වෙලා තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බලනවා ඊළඟට ගිහිල්ලා මොකද්ද? මෙන්න මේ ආස්වාද කියන එක නිරන්තරයෙන්ම ගොඩ නැගිලා තියෙන්නේ ඈට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස මේ ආදී වශයෙන් ගැටීමක් හේතුකාරක කරගෙන අන්න ඒ තුලින්ද නැද්ද ආස්වාද ගොඩ නැගුණේ. අන්න ඒ තුලින් තමයි ගොඩ නැගුණේ. අන්නේ ආස්වාද ගොඩ නැගුණට පස්සේ අන්නේ එතනද තමයි අපි රැවටුනේ. එතනට තමයි මුලාවට පත් වෙලා තියෙන තැන. දැන් අපි කල්පනා කළොත් එහෙම එවැනි මුලාවටපත් වෙලා රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ඈඳගෙන තමයි මෙච්චර කාලයක් මේ සංසාර ගමනේ අවිද්‍යාවෙන් යුක්තව මේ සැරි සරලා තියෙන්නේ. එහෙනම් එදා දවසේදී අපි අවිද්‍යා පත්‍ය සංඛාර කරලා අන්නේ සංඛාරයට අනුව කම්ම භවයක් සකස් කරලා අන්නේ කම්ම භවයට අනුකූල අද જાතියක් පහළ වෙලා තියෙනවද නැද්ද? අන්න જાතියක් පහළ වෙලා තියෙනවා. එනම් මෙන්න මේ જાතියට උරුම ධර්මතාවයක් අර කම්ම භවයේ තුලින් සකස් වෙලා තියෙනවද නැද්ද? සකස් වෙලා තියෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මේ උරුම ධර්මතාවය නිරන්තරයෙන් මේ જાතියට අනුකූලව මොකද්ද වෙන්නේ? හිත වෙනවද නැද්ද? ඒ උරුම ධර්මතාවයට මේක පත්වි පත්වි යනවා. හැබැයි ඒ උරුම ධර්මතාවයට පත්වෙන ඒ ජාත් කම්ම භවයට අදාළව ඒ જાතියේ උරුම ධර්මතාවයට පත්වෙන ටිකට අපි කියනවා මොකද්ද? කම්මා විපාකා වත්තන්ති හැබැයි අපි මොකද්ද කරන්නේ? අන්නේ උරුම ධර්මතාවයට මැදින් පනිනවා. මෙන්න මේකට මැදින් පනින හේතුව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාවෙන් යුක්තව මෙන්න මේකට මැදින් පැනලා මොකද්ද කරන්නේ? විපාකා කම්ම සම්භව. එහෙනම් මෙන්න මෙතනට පැනලා මෙන්න මේ ජාතියට අදාළ උරුම ධර්මයේ මොකද්ද කරන්නේ? මේක කරගහ ගන්නවා. මේක කරගහලා මොකද්ද කරන්නේ? මෙන්න මේක කරගහ ගන්න උදා වෙන එක මේක මුලාව හැදෙන තැන තමයි ඔන්න ඔය ආස්වාද ගොඩ නැගෙන තැන. ඒක කරගහ ගන්න අපිට ගෙනල්ලා දීලා තියෙන මර උගුල තමයි ආස්වාද කියලා කියන්නේ. ඊට පස්සේ ඒක කරගහගෙන මොකද්ද කරන්නේ? ඒක පස්සේ දුවනවා ඊට පස්සේ අනේ කර්මය තමයි කර්මය තමයි කියලා ඉදවනවා. හැබැයි කර්මය තමයි කර්මය තමයි කිව්වට වැඩක් නෑ. අර සංකාරයට අදාළව පහළ වෙච්ච අනාර જાතියේ තියෙන විපාක ස්වභාවය අඳුනගන්නේ නැතිව මෙන්න මේකට කර ගහන තැන දැන් අපි කල්පනා කරලා බලමුකෝ අපි හිතනවා නම් මෙන්න මේ ආස්වාද කියන මරවුගුල නිසා තමයි මෙන්න මේ කර්මයට කරගහන්න අවශ්‍ය කරන හේතුව ගොඩ නැගෙන්නේ කියලා ඔන්න අපි දැක්කා. එහෙම දැකලා ඉවර වෙලා ඊළඟ තීරණය අපි ගත්තා මොකද්ද? ඊළඟට අපි ආව එහෙමනම් මෙන්න මේ ආස්වාද කියන තැන කොතනද කුමක් හේතුකාරක කරගෙනද ගොඩ නැගෙන්නේ කියලා බලන්න. එහෙම ආවම අපිට තේරුණා නිකම්ම නිකන් ඇහැ තිබුණාට රූප තිබුණාට මෙවැනි චිත්ත මට්ටම ගොඩ නැගෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඇහැට රූපයක් ගස්නණය වෙන්නම ඕන මෙන්න මෙවැනි ස්වභාවයක් ජනිත වෙන්න කියලා. දැන් හිතලා බලමු අපි. කෙලෙකුට හිතෙන්න පුළුවන් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් මේ ප්‍රිය වූ ස්වභාවය මధుර වූ ස්වභාවය අපි විසින් මේ මොහොතේ නිර්මාණය කරගන්නා එකක්ද එහෙම නැත්නම් මේ ප්‍රිය මధుර වූ ස්වභාවය බුදු පියාණන් වහන්සේ කොයි විදිහටද විග්‍රහ කළේ කියන එකත් තෝරගන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා යන් ලෝකයේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිසති. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මෙතන තණ්හාව මුල් බැස ගන්න මූල හේතුව බව බුදු පියාණන් වහන්සේ පෙන්වුවා. එනම් ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ලෝකේ නැතිනම්. ඒ ලෝකයේ කියන තැන ගොඩ නැගුණේ නැතිනම් තණ්හාවට හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුවක් නැහැ. එනම් ඔන්න අපි බැලුවා තණ්හාවට හේතුවක් තියෙනවා. මොකද්ද තණ්හාව උපදින්න හේතුව? මෙන්න මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කොතනද? මෙන්න මෙතන තමයි තණ්හාව මුල් බැහැගන්නේ. දැන් අපි කල්පනා කරමු එහෙමනම් මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය විග්‍රහ කරනකොට බොහෝ සූත්‍රවල බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියෙන මොකද්ද? චක්කුසය ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගන්නවා. ඊට පස්සේ රූපේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගන්නවා. මෙන්න මෙතනදී අපිට කල්පනා කරලා බලන්න ඕන ලෝකය කිව්වේ මොකද්ද කියලා. දැන් ලෝකය කිව්වට පස්සේ අපි මොකද්ද කළේ? ගියා එහෙමනම් ගිහින් බැලුවා ඇහැ කියලා ගත්තම ඇහැ නිකන් තිබුණාට ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ආවෙත් නැහැ. රූපය තිබුණාට ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ආවෙත් නැහැ. ඊට පස්සේ බලන්න ඕනේ මේ ලෝකය කිව්වේ මොකක්ද කියලා. නිතරම ඔබට ලෝකය මුණ ගැහෙනවා නම් මුණ ගැහිලා තියෙන නිරන්තරයෙන්ම ඇහැට රූපයක් ගැටීම හේතුකාරක කරගෙන එය ගොඩ නැගෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන හරහද නැද්ද? එනම් මේ ලෝකයේ මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ පංචස්කන්ධය හරහද නැද්ද? එහෙනම් ලෝකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි පංචස්කන්ධ ලෝකය. දැන් ලෝකය මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්න තියෙන එකම ක්‍රමය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වේ. ඒ අරුණු කොට කාටවත් ඇහැ කන නාසය දිව ශරීරය නිකන් හේතු කරලා තිබුණාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා අපි තිබුණාට මේ ටික ගැටුනේ නැතිනම් එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙලා එතනදී මේ ලෝකය කියන එක සමුදය වෙනවද? නැරන් ලෝකය කියන එක උපදින්නේ කොතනද? ඔන්න ඔතන තමයි ලෝකී ඉපදෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන. ලෝකේ ඉපදෙන තැනද නැද්ද ඇහැ ඉපදෙන්නේ? මේක බුදුන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා මහණෙනි ඇහැ ඉපදෙන සුළුයි. ඉපිද නිරෝධ වෙන සුළුයි. එනම් මේ පෙන්නලා තියෙන්නේ ඇහැ දිගින් දිගට තියෙන එකක් විදිහටද ඇහැ ඉපදෙන ධර්මයක් විදිහටද විග්‍රහ කරලා තියෙන්නේ. ඇහැ ඉපදෙන ධර්මයක්. තොර කන ඉපදෙන ධර්මයක්. නාසය ඉපදෙන ධර්මයක්. දිව ඉපදෙන ධර්මයක්. කය ඉපදෙන ධර්මයක්. හැබැයි අපිට වැළු වැල්මට ඕක වැටුනේ නෑ මුලින්. අපි හිතුවේ මොකද්ද? ඇහැ තියෙන ධර්මයක්. කන තියෙන ධර්මයක්. නාසය තියෙන ධර්මයක්. දිව තියෙන ධර්මයක්. කය තියෙන ධර්මයක්. එහෙනම් දැන් බලනවා විග්‍රහ කළා මොකද්ද? ඇහැ උපදින්නේ අන්න අර ඇහැට රූප ගැටිච්ච මොහොතේද නැද්ද? අන්න ඒ මොහොතේ ඉපදෙනවා. එතකොට කනට ශබ්ද ගැටෙනකොට මොකද්ද වෙන්නේ? කන උපදිනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් එහෙනම් ඇහැට රූප කියන්නේ ඇහක් තිබිලා නෙවෙයිද කියලා. එහෙනම් ඇහි අර්ථකථනේ විග්‍රහ කරලා බලනකොට තේරෙනවා. ඇහැ ගැන බුදුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මේ මේ ලේයට මත්නහල වලින් හැදිච්ච මේ මේ ඇහැ ගැන නෙවෙයි මේ කියන්නේ. මේක ඇහැ උපදින්න හේතුවක්. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මෙන්න මේ ඇහැට රූප ගැටෙන මොහොතේ ඇහැ උප්පත්තිය ලබනවා. කනට ශබ්දය ඇහෙන මොහොතේදී කන උප්පත්තිය ලබනවා. එහෙනම් මේ සත්වත්වය ගොඩ නැගෙන්නේ ඔය ඇහැ උපදින තැනද නැද්ද? ඇහැ උපදින තැන. එහෙනම් ඇහැ උපදින්නේ පංචස්කන්ධ ලෝකයේ තුලමද නැද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් ස්ථීරව පවතින ආත්මයක් තියනවාද ආත්ම වශයෙන් ගන්න මොකද ඇහැ ඉපදෙන සුළුයි නිරෝධ වෙන සුළුයි එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕන ඇහැ ඉපදෙන සුළුයි කිව්වනම් කන ඉපදෙන සුළුයි කිව්වනම් නාසය ඉපදෙන සුළුයි කිව්වනම් දිව ඉපදෙන සුළුයි නම් කය ඉපදෙන සුළුයි නම් එහෙනම් ඉපිද නිරෝධ වෙන සුළුයි නම් මෙන්න මේකේ අර්ථය විග්‍රහ කරගන්න වෙනවා. දැන් එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. ඔන්න ඇහැට රූපයක් ගැටිච්ච දැන ඔන්න ඇහැ උපදිනවා. අනේ ඒ තුලින් තමයි අපිට මොකද්ද වෙන්නේ? ඔය රූපාරම්මණය කියන එක ගොඩ නැගිලා එන්නේ. ඔන්න ඔය ආරම්මණය හරහා තමයි අපිට ගොඩ නැගෙනවා නම් මේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් කියන එක ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන එක අවිද්‍යාවෙන් සංකාර කරලා නේද ගොඩනගන්නේ කියලා. හැබැයි මෙන්න මේකට මම පුංචි උපමාවක් කරන් පෙන්නලා දෙන්නම්. අපි හිතමුකෝ අවිද්‍යාව පත්‍යා සංකාර කරලා කම්ම භවයක් සකස් කරලා අනේ කම්ම භවයට අනුව පහළ වෙනවා අපි හිතමු තිරිසන් જાතිය. මේ තිරිසන් જાතිය ගන්න මේක පැහැදිලි කරන්න ලේසි නිසා. ඔන්න තිරිසන් જાතියක උපත්ය ලබනවා සිංහෙක් කියලා. ඔන්න සිංහෙක් කියලා උපත්ය ලැබුවට පස්සේ දැන් මෙන්න මේ සිංහයාට සිංහ ජාතියට අනුකූල සිංහයාට පහළ වෙනවා බඩගිනි. මේ බඩගිනි වේදනාව සිංහයාට දැනුණාට පස්සේ කාය විඥානය ඇසුරු කරගන්න. ඊළඟට මේ බඩගින්නට ආහාර ගන්න ඕනි කියලා හිතා පහළ වෙනවා. ඊට පස්සේ මේ සිංහ ජාතියට ආහාර වශයෙන් ගන්න ප්‍රිය මනාපදේ තනකොළද එහෙම නැත්නම් මස්ද අර කුණු මස් එහෙනම් ඒ જાතියට අනුකූල ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් කියන එක අර සිංහ જાතියට අනුකූලව මොකද වෙලා තියෙන්නේ මස් තමයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය පුළුවන් වේද මේ සිංහයාට බලෙන්වත් පොරෙන්වත් තනකොළ ප්‍රිය මధుර જાතියක් බවට පත් කරලා දෙන්න බෑ ඇයි ඒකට අවශ්‍ය කරන කම්ම භවය සකස් කරලා තියෙන්නේ. එයා අපිට බාහිරට පේන්නේ කරජ කය විතරයි. කර්මජ කයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කර්මජ කයේ තියෙන සත්‍යයට අනුකූල මොකද වෙන්නේ? අන්න අතනදී විපාක වශයෙන්ම සිංහ జాතියට අනුකූලව තනකොළ ප්‍රියමధుර වෙන්නේ නැහැ. හැබැයි මුව జాතියක් ගත්තොත් මොකද වෙන්නේ? ඉතින් මේ මුව జాතියට කවදාකවත් පුළුවන් නේද වදෙන් පොරෙන්වත් කුණු මස් කෑල්ලක්, ලේ ගලන මස් කෑල්ලක් ප්‍රිය જાතියක් බවට පත් කරන්න. ඒක බෑ. ඒ જાතියට උරුම ධර්මතාවයක් තියෙනවා. එහෙනම් මේ උරුම ධර්මතාවය වෙනස් කරන්න එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලමුකෝ. අපි හිතමු දැන් ඔන්න මනුස්ස જાතිය අපි මනුස්සයෙක් වෙලා පහළ වුණා. ඊට අදාළ කරන කම්ම භවයක් අවිද්‍යාපච්චය සංඛාර වලින් ගොඩ නැගිච්ච නිසා. ඔන්න අපි බලනවා. දැන් මෙන්න මේ මනුස්ස જાතියේ මිනිසෙකුට ගෙනල්ලා දෙනව මොකද්ද? අසුචි මල මුත්‍රායි සර්ම සොටුයි පුරවලා. පිඟානෙක තියලා ගෙනත් දෙනව මොකටද? කන්න ගෙනත් දෙනව ආහාරයට. දැන් ඕක ප්‍රිය જાතියක් වෙනවද? එහෙනම් දැන් මේ මනුස්ස જાතියට අනුකූලව ඕක ප්‍රිය මధుරයි. නෑ ඕකේ ප්‍රිය මధుර ස්වභාවයක් නෑ. ඕක අප්‍රිය අමුදුරමද නැද්ද? ඒක අප්‍රිය අමුදුරයි. හැබැයි ඕක බලන් ඉන්න වටේ ඉන්න මල පෙරේතේ. පෙරේතේ බලන් ඉඳලා කෙල්ල ගිලින්න පටන් ගන්නේද නැද්ද? දැන් ඒ ප්‍රේතයාගේ ගතියට අනුව ඒ ප්‍රේත జాතියට අනුකූලව ඒක ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගන්නවමද නැද්ද? ඒක ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලුවොත් අන්නේ ඒ જાතියට අනුකූල මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන එක විපාකයෙන්ම නිර්මාණය වෙලා තියෙන මට්ටමක් තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කළොත් මේක මම ත්‍රිපිටක උපමාවක් අරගෙන පෙන්වන්නම්. මොකද්ද? දැන් ඔබ අහලා තියෙනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් යවහල් වළඳුවා කියලා අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. එතකොට මේ යවහල් වළඳන්න සිද්ධ වෙච්ච එක ඔබ අහලා තියෙනවද නැද්ද විපාකයක් කියලා? අහලා තියෙනවා කම්ම විපාකය. එතකොට මේ යවහල් වලින් උන්වහන්සේට දුක් වේදනාවක් ඉපදුනේ නැත්නම් ඒක කර්ම විපාකයක් වෙනවද? ඒක අකුසල විපාකයක ප්‍රතිඵලයක් නම් අනිවාර්යෙන්ම ඒකෙන් දුක් සහගත වේදනාවක් උන්වහන්සේ විඳලා තියෙන්න ඕනිමද නැද්ද? තියෙන්නේ නැහැ. එහෙනම් ඒක උපේක්ෂා මට්ටමෙන් නම් තිබුණේ. ඒ අවහල් වළඳනකොට ආපු විපාකේ. එහෙනම් ඒක අකුසල කර්මයක විපාකයක් වෙන්න බෑනේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. ඒක අකුසල විපාකයක් වෙන්න නම් අන්නේ දිවට ආපු භෝජනේ ප්‍රණීත භෝජනයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ කුසල විපාකයක්. එහෙනම් මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? මේක අකුසල විපාකයක්. එන ඕන තරම් ත්‍රිපිටකයේ කියනවා බුදුන් වහන්සේ ප්‍රණීත භෝජන පිළිබඳව ශික්ෂාපද මනෝපදනුත් තියෙනවා. ප්‍රණීත භෝජනෙන් දන් දිය යුතුයි කියපු තැනුත් තියෙනවා. එහෙනම් මේ මනුස්ස జాතියට අනුව ප්‍රණීත භෝජන කියලා කොටසකුත් ඒ જાතියට අනුකූල උරුම ධර්මයෙන් ලැබිලා තියෙනවද නැද්ද? ඔන්න ඕකයි જાතියට උරුම ධර්මය කියලා කියන්නේ. එහෙනම් අපි හොඳට තේරුම් ගත යුතුයි. ඒ જાතියට අනුව උරුමතාවයම මොකද්ද වෙන්නේ? මේ ප්‍රිය මధుර අප්‍රිය අමුදුර කියලා දැනෙන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒක මොකක් හේතු එහෙනම් ඒකත් හේතු ප්‍රත්‍යෙන්ද නැද්ද ලැබෙන්නේ? ඒකත් හේතු ප්‍රත්‍යය. එහෙනම් අන්නේ ඒ හේතුව මතුවෙන්නේ මෙන්න මේ මොහොතේදී විපාකයේ මතුවලා එන්නේ අදාළ අදාළ හේතු ගැළපිලා බැඳිච්ච අවස්ථාවකදී තමයි අන්න අර විපාක ස්වභාවය එළියට ඇදිලා එන්නේ. දැන් අපි නිකම් බොරුවට හේතුම් පටිච්ච සම්භූතං හේතුඵලං නිරුද්ධති කිවට වැඩක් නැහැ. ඒකේ උඩ තියෙන අනිත් පද දෙක ඉවත් කරලා දාලා. මොකක්ද ඉවත් කරලා තියෙන්නේ? නහිදං අත්ත කතම් බිම්බං නහිදං පර කතං අගං කියපු කෑලි දෙක අපි මොකක්ද කරලා තියෙන්නේ? ඒක අයින් කරලා දාලා. එතනින් මොකද්ද විග්‍රහ කරන්නේ? එතනින් බුදුන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ ඈට රූප ගැටිලා මෙන්න මේ ගොඩ නැගෙන ක්‍රියාවලිය එහෙම නැත්නම් ඔය ආරම්මන ගොඩ නැගිලා එන ස්වභාවය. ඕක බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මම විසින් කරනවා නෙවෙයි. ඉබේ සිද්ධ වෙනවා නෙවෙයි. අන් අයෙක් විසින් කරනවා නෙවෙයි. එහෙනම් මේක මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතා. හේතු ගැළපී බැඳීම නිසා මේක ගොඩ නැගෙනවා. ඒ හේතු නිරෝධ වෙලා යාමෙන් මොකද්ද වෙන්නේ? නිරෝධ වෙලා යනවා. එහෙනම් අපි මෙතන හොඳට තේරුම් ගන්න ඕන. අපි මූලික වශයෙන් අර බය ඇති කරගෙන සංසාරේට සසර දුකෙන් මාව ඈතර කරනවා කියන දැනට ඇවිල්ලා හිටියේ. හැබැයි මේ ධර්මයේ ගැඹුරට යන්න යන්න වැටෙන්න ඕන මොකද්ද? නිවන කියලා කියන්නේ අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා එහෙම නැතුව මම නිවන් දැක්වීම නෙවෙයි. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගොඩ නැගිච්ච සංඛාර තියෙනවා නම් මෙන්න මේ සංඛාරවල ශේෂයක්වත් නැතුව මොකද වෙන්න ඕන? නිරෝධ වෙලා යන්න ඕන. එහෙනම් අපි බලන්න ඕන මෙන්න මේ අවිද්‍යාව නිසා කොයි විදිහටද සංඛාර ගොඩ නැගෙන්නේ කියලා. අවිද්‍යාව තුල ඉන්න තාක්කල් අපි ඉන්නවා සත්‍යයේ පුජ්‍යලේ ඇත කියන දෘෂ්ටියේ එහෙම නැත්නම් නැත කියන දෘෂ්ටියේ බහුතරයක් ඉන්නේ ඇත කියන දෘෂ්ටියේ ඒක හේතුඵල වශයෙන් දැක්කේ නැත්නම් පටිච්ච සමුප්පන්න වශයෙන් දැක්කේ නැත්නම් මේ දහම් ඇත ඉවර කරගෙන එතනින් ඉදිරියට යන්න බැරි වෙනවා දැන් අර මූලික වශයෙන් අර මම විග්‍රහ කළේ ලෝකයේ අසාරත්වය දැකලා පෙළෙන ස්වභාවය දැකලා මේ දහමට ඇතුළත් වෙන්න පාර කැපෙනවා. පාද ගොඩ නැගෙනවා. හැබැයි පාර ගොඩ නැගිලා එතන නැවතිලා ඉඳලා හරියන්නේ නැහැ. මේ මඟ පූර්ණ කළා මේ අවිද්‍යාව කියන එක සහ මුලින්ම නිරෝධ කළා දාන්න ඕන. එහෙනම් දැන් අපි හිතලා බලමු. අන්න අතනදී අර හේතුම් පටිච්ච සම්භූතං කියේ මොකක්ද කියලා. පටිච්ච කිව්වම හැමතැනදීම කැමැත්තෙන් බැඳෙනවා කැමැත්තෙන් බැඳෙනවා නෙවෙයි. ඒක තැනේ හැටියට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඇයි? ඒකේ අදහස විශ්ලේෂණය කළා තමයි නිරුත්තියක් දෙනවා නම් දෙන්න පුළුවන්. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන යම් කිසි දෙයක අර්ථය විග්‍රහ කරලා බලලා ඒක ධර්මානුකූල වේදනට ගැළපෙනවද කියලා බලලා තමයි මේකට නිරුත්තිය වෙන්නේ. අනේ නිරුත්තිය තුලින් මොකද වෙන්න ඕන? අපේ යම්කිසි බැඳීමක් තිබුණා නම් මේක බෑ වෙන්න ඕන. එහෙම නැත්නම් මේ බැඳීම ලිහෙන්න ඕන. බැඳෙන තැනක් තිබුණා නම් ඒ බැඳෙන තැන අවබෝධයටපත් වෙලා ලිහෙන්න ඕන. එහෙම නැතුව නිකම්ම මේකේ අර්ථය විග්‍රහ කරන්නේ නැතිව මේකේ ධර්මයේ දකින්නේ නැතුව මේක ඇතුලේ තියෙන නිකන් නිරුත්ති දුන්නයි කියලා මේකේ පටි බෑ වෙන්නේ නැහැ. එහෙනම් මේකත් හොඳට තේරුම් ගන්න ඕන. අතනදි පෙන්වන්නේ අර පටිච්ච කියලා මොකද්ද? එහෙනම් කල්පනා කරලා බලනවා. චක්කුංච පටිච්ච රූපේච. මෙන්න මෙතනදී විග්‍රහ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඇහැට රූප ගැළපීලා බැලෙනවා. ඇහැට රූප ගැළපීලා වැඳෙනවා මිසක් ඇහැට ශබ්ද ගැළපීලා වැඳෙනවද? ඇහැට රස ගැළපීලා වැඳෙනවද? නැහැ. ඇහැට පොට්ටබ්බ ධර්ම ගැළපීලා වැඳෙනවද? අන්නේ අර්ථයෙන් තමයි ඇහැට රූප ගැළපීලා වැඳෙනවා. කනට ශබ්ද ගැළපීලා වැඳෙනවා. නාසයට ගන්ධ ගැළපීලා වැඳෙනවා. ඔන්න ඔය හේතුන් පටිච්ච ඒකයි. ඇහැට රූප කනට සද්ද නාසයට ගන්ධ දිවට රස හේතු කිව්වම හැමතැනම ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහම නෙවෙයි ඒක අර සූවිසි ප ဋ ාණේ දින එක ප්‍රත්‍යයක් විතරයි තව ප්‍රත්‍ය ගොඩක් තියෙනවා හේතු වශයෙන් එන්න එහෙනම් අපි කල්පනා කරලා බලනවා දැන් මෙන්න මෙතනදී අපි විග්‍රහයකට එන්න වෙනවා ඇහැට රූප ගැළපීලා වැදෙනකොට දැන් මේ ඇහැට රූපේ ගැළපිලා වැදෙන්න අවශ්‍ය කරන මෙන්න මේ විපාක ටික නිර්මාණය කළා තියෙන්නේ කොහෙන්ද? මේක අවිද්‍යාව පත්‍ය සංකාර කළා පෙර නිර්මාණය කළා. ඒක පුඤ්ඤාපි සංකාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාපි සංකාර වෙන්න පුළුවන්. අනේ විපාක වලට තමයි අපි කියන්නේ මොකද්ද? අව්‍යාකෘත පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් අව්‍යාකෘත ධර්ම කියලා පෙන්වන්නේ ඒ විපාකයේ මූලික අවස්ථාව. දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු. මෙන්න මෙතනදී විග්‍රහ කරගන්න වෙනවා. මේ හේතුම් පටිච්ච සම්භූතං කිව්වම මෙන්න මේ හේතු යම්කිසි කෙනෙක් මේක පෙර ඉඳලා මෙතනට එනවාද කියලා ඇහුවොත් පෙර ඉඳලා මේක අරගෙන ආපු කවුරු හරි ඉන්නවාද කියලා ඇහුවොත් දැන් බුදුන් වහන්සේ අර ගාථා පද මෙලි එහෙම කියලා තියනවාද? නයිදං අත්ත කතං බිම්බා නයිදං පර කතං වදා. එනම් මේ ඇහැට රූප ගැළපිලා වැඳෙනකොට මේ පහළ වෙන විපාක ස්වභාවය කවුරුත් තරන් ආවා නෙවෙයි. කවුරුත් හැදුවත් නෙවෙයි ඉබේ හටගත්තා අදාළ අදාළ හේතු ගැළපෙන කොටයි මේක මතුවෙලි මතුවි ඒ මොහොතට එන්නේ. අන්න ඒකේ තියෙන යථාර්ථයයි අවබෝධ කරගන්න ඕන. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අර බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. එක තැනක මොකද්ද? ඇවිල්ලා අහනවා නේද අර පිරිසක් බුදු පියාණන් වහන්සේ උඹලා දන්නවද මේ සියල්ලම පෙර කර්මයට අනුව සිද්ධ වෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ පුරාණ කර්ම තවලා අයින් කළා තමයි නිවන දකින්නේ කියලා දැන් බුදුන් වහන්සේ මේකට නිග්‍රහ කරනවද නැද්ද? නිග්‍රහ කරනවා. සියල්ල පෙර කර්මයෙන් වෙනවා කියලා කිව්වොත්. ඒ නිසා මේ සියලු කර්මයන් අයින් කළා නිවන් දකින්න ඕනි කිව්වොත් මේක වෙන වැඩක් නෙමෙයි. එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? කර්ම අයින් කරන්නද කියලාද? නෑ. මෙනම් පච්චුප්පන්න නංචේ ඒ ධම්මං තත්ත තත්ත විපස්ස. මෙන්න මේ මොහොතේදී මේ පච්චුප්පන්න පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගෙන ක්‍රියාවලිය තුල යථාර්ථය දකින්න කියනවා. අන්න ඒ තුල මේ විදර්ශනා ඥානය පාල කරගන්න කියනවා. එහෙනම් දැන් අපි බලමු. ඔන්න දැන් අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේක අතීතයේ ඉඳලා අරගෙන ආව කියන්න බෑ. හැබැයි මේක අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ක්‍රියාවලියට අතීතයක් තිබුණා. ඒ තිබුණේ මොකටද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ක්‍රියාවලියට. ඒකට අනුකූලවද නැද ಜಾතිය පහළ ඒකට අනුකූල ಜಾතිය පහළ වුණා. හැබැයි දැන් අපි කල්පනා කරනවා දැන් කම්ම භවයක් කියලා එකක් සකස් වෙන්නේ බෑ විපාක දෙන්නේ නේද? අනේ කම්ම භවයට අනුව අද ලැබිය මනුෂ්‍ය ජාතිය. ඔන්න මනුෂ්‍ය ජාතියට අනුව පාලුනේ මනුෂ්‍ය හැක්ද නැද්ද? එහෙනම් මනුෂ්‍ය ඇහැට ප්‍රිය වූ මధుර වූ කියලා ස්වභාවයක් විපාකයෙන් එන කොටසක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ විපාක කොටස දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මිනිස්සුයෝ 100ක් ගත්තොත් සාමාන්‍ය එක රූපයක් බැලුවට පස්සේ ඒ මිනිස්සුයෝ 100න් 95කටම සමහර විට ඒ රූපය මොකද වෙන්නේ? ප්‍රියයි නම් ප්‍රිය තමයි. සමහරට පහකට විතර තමයි ඒක අප්‍රිය වෙන්නේ. ඒ විවිධ හේතු කාරණා මත අපි හිතමු දියැල්ලා. දැන් දියැල්ලා ළඟට මිනිස්සු 100ක් ගියොත් සමහරට ඕකේ 190කට මේක ඒක විපාකයෙන්ම ප්‍රියයි. හැබැයි දැන් අපි කල්පනා කරලා බලනවා. පීනස් රෝගෙම තියෙන කෙනෙක් හිටියොත් ඕක ළඟට යන්න ප්‍රිය වෙන්නේ ඒක ප්‍රිය වෙන්නේ නැහැ. මේ වෙන මොකක් හරි හේතුවක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කල්පනා කරලා ගත්තොත් එහෙම. දැන් අසත්පුරුෂ ඇසුර කියලා කිව්වේ මෙන්න මේ සත්පුරුෂ ඇසුරකට ඇවිල්ලා විද්‍යාස පහල කර නොගන්නා තාක්කල් මොකද්ද වෙන්නේ? මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය සිඳින්න බෑ. සිඳින්න බෑ කියලා කියන්නේ අයින් කරනවා නෙවෙයි. පිරි සිඳිනවා කියන්නේ මේකේ යථාර්ථයේ සිඳලා මේකේ ඇත්ත දකින්නවා. දැන් අපි බලමු කොහොමද මේකේ ඇත්ත දකින්නේ. ඔන්න අපි දැක්ක එහෙමනම් මේ ඇහැ උපදින්නේ කොතනද කියලා අපි තේරුම් ගත්තා. අර ඇහැට රූප ඝට්ටණය වෙන තැන තමයි ඇහැ ඉපදුනේ. අන්න එතනදී තමයි මේ ආස්වාද කියන ස්වභාවය මතුවේ. මෙතන තේරුම් ගන්න ඕනේ විපාක වචන වශයෙන් අල්ලන්න එපා. වචන පරම කරගන්න එපා ආස්වාද කිව්වා. විපාක ආස්වාදයේ එකක්. අවිසංකාරයෙන් ගොඩ නැගෙන ආස්වාදය තව එකක්. මේක දෙක දෙකක්. එන ආස්වාදය කිව්වම අවිසංකාර ආස්වාදය ගැන නෙවෙයි මෙතන කියන්නේ. මේ අර විපාකයට අනුකූලව ගොඩ නැගෙන ප්‍රිය මధుර ස්වභාවය ගැනයි මේ විග්‍රහ කරන්නේ. එහෙනම් මෙතන තෝරගමු. අන්නාර ආස්වාදේ කියලා ඇහැට රූප ඝට්ටණය වෙලා මෙන්න මෙතනදී උපදින ස්වභාවයක් තිබුණා නම් මෙන්න මේක අර චක්කායතනේවත් රූපායතනයේ තුලවත් තිබුණ එකක්ද චක්කායතනයයි රූපායතනයයි තුලින් ගැටිලා එනකොට ඒ තුලින් හටගත්ත අර චිත්තය ඔස්සේ ගොඩ නැගිච්ච එකත්. ඔන්න හරි. එහෙනම් මෙතනදී අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මේක අර අව්‍යාකෘත පටිච්ච සමුප්පාද විග්‍රහයි. පෙන්නලා තියෙනවා. මනට පෙන්නලා තියෙනවා මොකද්ද? රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බා රම්මණං වා ධම්මාරම්මණං වා කියලා මනසට විග්‍රහ කරන තැන පෙන්නලා දීලා අන්න එතන පෙන්නනවා මොකද්ද? සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා අන්න එතනදී මනෝ විඥානය තුල පහළ වෙන බව. එහෙනම් දැන් අපි හිතමුකෝ ඇහැට රූපයක් ඝාතනය වුණාට මෙන්න මේ ස්වභාවය අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මේක අඳුනා ගන්න වෙන්නේ මොකක් කරාද? මේක අඳුනා ගන්න වෙන්නේ ආරම්මණය හරහා. එහෙනම් යම් කිසි කෙනෙක් කිව්වොත් මෙන්න මේ ආරම්මණය විඳින්න වේදනාව කියන එක රූපේ ඇතුලේ තිබුණා වැරදිද නැද්ද? වැරදි. රූපේ වේදනාවක් තියනවාද රූපෙට ගිහිල්ලා බැඳෙන්න? රූපේ වේදනාවක් නැහැ. එතකොට සද්දේ වේදනාවක් තියනවාද ඒ පස්සේ දුවන්න නැහැ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මේ ලෝකයේ කාටවත් රූපයට බැඳෙන්න, ශබ්දයට බැඳෙන්න, ගන්ධයට බැඳෙන්න, රසයට බැඳෙන්න, ස්පර්ශයට බැඳෙන්න බෑ. එහෙනම් අපි බැඳෙන්නේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයටද? ඇහැට රූප ගැටිලා ගොඩ නැගෙන්නා වූ කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස. මෙන්න මේ ගැටීමෙන් ගොඩ නැගෙන ආරම්භණයට. මෙන්න මේ ආරම්භණයට. නම් මේක හොඳට තේරුම් ගන්නවා. කවුරු හරි හිතනවා නම් රූපයට වැදෙනවා කියලා. එහෙම විග්‍රහයක් කරන්න බෑ. ඒක ධර්මයට විරුද්ධයි. ඒ ධර්මයට විරුද්ධයි. රූපයට වැදෙන රූපේ වේදනාවක් දනවනවද නැහැ එහෙනම් දනවන්නව වේදනාවටද නැත්නම් යන්නේ එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. එහෙනම් මෙන්න මේ ආරම්මණය කියලා කිව්වේ. එතකොට රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන කිව්වේ රූපයටද? නෑ හොඳට බලන්න. රූපය ආයතනයක් විදිහට විග්‍රහ කරලා තියෙනවා. රූපාරම්මන කියලා කිව්වේ මෙතන මොකද්ද? අන්න අර ඇහැට රූප ඝට්ටණය වෙලා එන ආරම්මණයටයි රූපාරම්මන කිව්වේ. සද්දාරම්මන කිව්වේ. ගන්ධාරම්මන කිව්වේ. රසාරම්මන කිව්වේ. ස්පර්ශාරම්මන කිව්වේ. යම් කිසි කෙනෙක් කොහේ විග්‍රහයක් කළොත් මෙන්න මෙවැනි ආකාරයට කොතන හරි රූපෙට වැදෙන්න පුළුවන් කියලා යම් කිසි ආකාරයකින් ඉතින් මේක වැරදි අර්ථ ගණනයකට යනවා. මේක වැරදි අර්ථ ගණනයකට යන්න හේතුව රූපයට වැදීම කියන කාරණාව කවම කවදාකවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙන්න මේ ආරම්භණය කියන එක එන්නේ. ඈට රූපය ගැටුණාට පස්සේ ඔන්න ඕක තුලින් තමයි ආරම්භන ගොඩ නැගෙන්නේ. දැන් හොඳට විග්‍රහ කරලා බලන්න මේක ත්‍රිපිටක ධර්ම තුල පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. එතකොට රූපායතන, චක්කායතන, සද්දායතන, ගානායත මේ සෝතායතන. එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොත් රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, ස්පර්ශායතන එනතම් පොට්ටම්බා යතන. ඊට පස්සේ චක්කායතන, සෝතායතන, ගානායතන, දිව්‍යායතන, කායායතන. එන අපි කල්පනා කළොත් ඇහැට රූපේ ගැටුණාට පස්සේද නැද්ද රූපාරම්මණය ගොඩනැගෙන්නේ? අන්න එතනදී රූපාරම්මණය කොට නැගී. එහෙම නැතුව රූපේ වේදනාවක් දනවන්නේ නැහැ. එහෙනම් රූපේ වේදනාවක් දනවන්නේ නැතිනම් එතකොට මේ බැඳීම කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අර වේදනාව අරහාපු රූපාරම්මණයටද නැත්නම් රූපායතනයටද ආයතනයේද බැඳෙන්න බෑ. මොකද මෙන්න මේ ආයතන කියන එක අන්න අර පුරේ ජාතව මොකද්ද වෙන්නේ මුලින්ම එකිනෙකට පටිච්ච වෙලා එහෙම නැත්තම් ගැළපිලා බැඳිලා අන්න ඒක හේතුකාරක කරගෙන ඵලයේ වශයෙන් මතුවෙන මොකද්ද ඔන්න ඵලයේ වශයෙන් තමයි මතුවෙන්නේ මේ රූපාරම්මණය එහෙනම් අපි කල්පනා කරලා බලමු ඔන්න ඒ රූපාරම්මණය ගොඩ නැගෙන තැනදී තමයි අපි කියන්නේ ඔන්න ඇහැ ඉපදුනා එහෙනම් ඇහැ තිබුණු ධර්මයක්ද? හටගත් ධර්මයක්ද? ඔන්න බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා මොකද්ද? ඇහැ හට ගන්න සුළුයි නැත්නම් ඇහැ ඉපදෙන සුළුයි. ඉපිද නිරෝධ වෙන සුළුයි. එහෙනම් අපි ගත්තොත් එහෙම චක්කායතනේ රූපායතනේට වැදුනා කියලා වැරදිද නැද්ද? එහෙනම් චක්කායතනේ ඉල රූපායතනේ බැඳෙන්නේ නැහැ. එහෙනම් චක්කායතනේ තිබුණාට රූපායතනේ තිබුණාට මේ දෙක එකිනෙකට ගැටුනේ නැත්නම් කවදාකවත් රූපාරම්මණයක් උපදින්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. එනම් මෙන්න මේ පහළ වෙච්චි රූපාරම්මණය තුල ඔන ආස්වාදි කියන එක ගොඩ නැගෙනවා. මෙතන ආස්වාදි කියන්නේ මොකක්ද කියලා දකින්නවා. එතකොට විපාක ආස්වාදය එකක්. එතකොට අபிසංකාර ආස්වාදි කියන්නේ තව එකක්. අරම මුලින් පෙන්නවා වගේ විපාක ආස්වාදයෙන්ම නැත්නම් විපාකයෙන්ම දැන් අර මං මුලින් පෙන්නපු විග්‍රහය තුලත් දැන් තේරුම් ගත්ත මොකද්ද අර බුදු පියාණන් වහන්සේට යවහල් අලඳනකොට ඒ අවහල් වල මොකක් හෝ දුක් වේදනාවක් ඉපදිලා තිබුණේ නැත්තා ඒකේ අප්‍රිය ස්වභාවයක් අමුදුර ස්වභාවයක් තිබුණේ නැතිනම් ඒක අකුසල විපාකයකට දාන්න පුළුවන්ද අන්න ඒක අකුසල විපාකයක් එහෙනම් ඒක අකුසල විපාකය කියලා කිව්වේ ඇයි? ඉතින් අනිවාර්යෙන් මේකෙන් උන්වහන්සේ දුක් වේදනාව විඳලා තියෙනවා. ඒතකොට යවහල් ගන්නකොට. එහෙනම් කාට හරි කියන්න පුළුවන් ද එහෙමනම් මේ දිවට ආපු රසෙ මොකවත් තිබුණේ නැහැ. ඒක හදාගත්තේ පස්සේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියලා නෑ. එතකොට අපි හිතමු මේ රහතන් වහන්සේ කෙනෙකුට පවා ගිහිල්ලා දුන්නොත් යම්කිසි කෙනෙක් මල මුත්‍රා ටිකක් සෙමසොටු ටිකක් දැන් මේක ගිහින් දෙනවට කියනවා නෙවෙයි මේක උපමාවක්. ඉතින් දුන්නොත් එහෙම මේක ප්‍රිය මధుර වෙන්නේ නෑ මේක මනුස්ස జాතියක් පහල කළා. ඒ జాතියට උරුම ධර්මතාවයක් තියෙනවා. එහෙනම් ඒ జాතියට උරුම ධර්මයේ තුලින්ම විපාක භවයේ සකස් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විපාක භවයට අනුකූලව මොකක්ද උනේ? අර මනුස්ස ජාතිය පහළ කළේ ඊට අදාළ කම්ම භවයක් සකස් කරපු නිසා. එහෙනම් ඒ ජාතියට අනුකූලවම විපාකයම මොකද්ද? මල මුත්‍රා සෙමසුටු මනුස්ස ජාතියට මොකද්ද? මේක අප්‍රියම තමයි. මේකේ ප්‍රිය නැහැ. ඉතින් අරහතුන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවොත් ස්වාමීනි මල මුත්‍රා ප්‍රියද කියලා මොකද කියන්නේ? ඒක අප්‍රියයි. ඒකට ප්‍රිය කියලා කියන්නේ නැහැ. එතකොට හැබැයි ඕක දිහා බලා හිටු පෙරේතෙක් හිටියොත් ඌට මොකද වෙන්නේ? ඕක කොහොම ප්‍රියයි මధుරයි ඒක പ്രേත ජාතියට අනුකූල. ඔන්න ඔය ටික ඔය විදිහට විග්‍රහ කරගන්නවා. ඊට පස්සේ අපි බලනවා මොකද්ද? දැන් අපි කල්පනා කරලා බලමු. ඔන්න ඔය ආකාරයට විපාගයේ තුලින්ම ගොඩ නැගෙන්නා වූ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. ඒව තිබුණේ නැත්තම් කවදාකවත් මේක මේ ලෝක සත්‍යෝ මේ තණ්හාව උපදින්න හේතුවක් නැහැ. එහෙනම් තණ්හාව උපදින්න හේතුව මොකද්ද? යන් ලෝකේ පිය රූපං සාතු රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිස. එහෙනම් තණ්හාව කොහෙද උපදින්නේ? තණ්හාව උපදින්නේ මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගොඩ නැගෙන තැන. මෙන්න මේක අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙමනම්. හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුද්ධති කියපු පද දෙකේ නවතින්නේ නැතිව. නයිදං අත්ත කතං බිම්බන් නයිදං පර කතං අගං කියන මුල් පද දෙකත් අරගෙන. අන්න එතනදී පෙන්නනවා මෙන්න මේ ක්‍රියාවලිය කවුරුත් කරන එකක්ද? නෑ. මම කරන්නේ නැහැ. ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. අන් කවුරුවත් කරවන්නේ නැහැ. මෙන්න මේක පටිච්ච සමුප්පන්නව අදාළ හේතු ප්‍රත්‍ය ගොඩ නැගෙන්න අවශ්‍ය කරන පරිසරයේ මුණ ගැහෙනකොට මොකද වෙන්නේ ඒ මොහොතේදී ගොඩ නැగి නැగి එනවා අන්න එහෙනම් අපි කල්පනා කරමු මෙන්න මේ ආස්වාද කියන එක එහෙනම් මේ ප්‍රිය මధుර ස්වභාවය කියන එක විපාකයෙන් එන එක මේක කවුරු හරි ගොඩ නැගුවද කවුරු හරි අරන් ආවද නැහැ එහෙනම් ඉබේ සිද්ධ වුණාද? නෑ. එහෙනම් ඇහැට රූප ගැටීම හේතුකාරක කරගෙන ගොඩ නැගුණා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලමු. රූපාරම්මණය කියන එකට බැඳෙනවා මිසක් දැන් ඔන්න ඔය ආරම්මණය අරහා තමයි ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන එක යනිත උනේ. ඔන්න ඔතනට ඕක හේතුඵල අනුව දැක්කේ නැත්තා. මොකද වෙන්නේ? ඔන්න ඔතන ගන්නවා මොකද්ද? සත්ව සංඥාව උපදින්නේ තොතනම තමයි. දැන් අපි හිතමුකෝ. ඇහත් දරාගත්ත, කනත් දරාගත්ත, නාසයත් දරාගත්ත, දිවත් දරාගත්ත ඉත්තීර සත්වයේ හිටියද ඒ හිටියා නෙමෙයි බුදුන් වහන්සේ එහෙම පෙන්නන්නේ ඇහැ ඉපදෙන ධර්මයක් විදිහටයි විග්‍රහ කළේ. එන අතලෙදි තෝරගන්නවා. අර ඇහැ ඉපදිච්ච තැනදී තමයි අර රූපාරම්මණය ගොඩ නැගලා සත්වත්වයේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් ඕක සත්‍යයක්, වටින දෙයක්, සාර දෙයක් කියන අවිද්‍යාවේ නිගමනයේට ඇවිල්ලා වය පැත්තටපත් වෙන්න වය භාවයට යන්න එහෙම නැත්නම් පහත් පැත්තට වැටෙන්න, ලෝකෙ පැත්තට වැටෙන්න අවශ්‍ය කරන හේතුව ගොඩ නැගෙන්නේ ඔන්න ඔතනයි. ඕක තේරුම් ගන්නවා. ඕක තෝරගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරනවා. දැන් කවුරු හරි කියනවා නම් මේ ආස්වාද කියන එක මම විසින් හදනවා කියලා. දැන් පුළුවන් ද ගන්න? ඒක ගන්න වෙන්නේ නැහැ. ඒක එහෙනම් අපි කල්පනා කරමු. ඔන්න ඔය ආස්වාද කියන විපාක ස්වභාවය පහළ වුණාම දැන් අපි කාටවත් කියන්න පුළුවන්ද? ඔය ආස්වාද කියන එක අහවල් තැන තිබුණේ. අහවල අරන් ආවේ. අහවල හැදුවේ කියලා කියන්න බෑ. අර බෙර හඬ වගේ තමයි. අප්පුඩි හඬ වගේ තමයි හේතු ගැටෙන කොටයි මේ ආරම්භනේ ගොඩ නැගුණේ. එහෙනම් ඔන්න ඕක දැනගත්තනම් මොකද්ද? ඕක කවුරුවත් හැදුවේ නැත්තම් කවුරු දිනාවේ නැතිනම් ඉබේ පහළ වුණත් නැතිනම් පටිච්ච සමුප්පන්න ඒ මොහොතේ හේතු ගැටෙන කොට නම් ගොඩ නැගුණේ. දැන් ඕක ගොඩ නැගිච්ච එක තියනවාද ඔතන ඉතිරව? ඒ ඔතන එහෙම නෑ මොකද්ද වෙන්නේ? සිත් පරම්පරාව එහෙම මොකද්ද වෙන්නේ? ඕක අතීතයට යනවා ගෙවිලා. මොකද මේ චිත්ත දීදී ගොඩ නැගෙනකොට එක සෙනයක්වත් ඒ චිත්ත මාත්‍රයක්වත් කොහෙද නවතින තැනක් තියනවද? නවතින තැනක් නැහැ. හැබැයි ඔතන අපි තේරුම් ගන්න ඕන. ඔතනදී අර හේතු පටිච්ච සමුප්පාද, ප්‍රත්‍ය පටිච්ච සමුප්පාද, සම්පයුත්ත පටිච්ච සමුප්පාද, අන්‍යමාන්‍ය පටිච්ච සමුප්පාද කියලා විග්‍රහ කරන්න හේතුවක් තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ඔය එක චිත්‍ර වීදියකින් විතරක් මේක හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක චිත්‍ර වීදියක් ගොඩ නැගිලා. හැබැයි චිත්‍ර වීදිය අතීතයට ගියත් ඉතිරි නැතිව. හැබැයි මොකද්ද කරන්න ඕන? මෙන්න මේ චිත්‍ර වීදිය ගොඩ නැගෙන්නේ යම්කිසි හේතුවක් ඇතිව. ඒක තමයි අර පටිච්ච සමුප්පන්නව අර අදාළ හේතු ගැටෙනකොට තමයි මේක ගොඩ නැගෙන්නේ. අර ආරම්භණය දැනගන්නේ. හැබැයි ඒක අතීතයට ගියාට ඒ අතීතයට ගිය එක ප්‍රත්‍ය කරගෙන තමයි ඊළඟ පටිච්ච සමුප්පා ඊළඟ පටිච්ච සමුපාද චක්‍ර පහළ වෙන චිත්ත රීති හටගන්නේ. එතකොට ඒකත් අතීතයට ගියාට මොකද වෙන්නේ? මේවා සම්ප්‍රයුක්ත වෙන්න ඕන. එකිනෙකට මේවා සම්බන්ධ වෙන්න ඕන. මේවා එකිනෙකට සම්බන්ධ කරන්නේ මොකෙන්ද? මේක එකිනෙකට සම්බන්ධ කරන්න තමයි අඤ්ඤ මඤ්ඤ පටිච්ච සමුපාදයක් යන්නේ. පෙර එක පසු එකට මොකද්ද කරන්නේ අර මනෝ ద్వාර චිත්ත වීදි හරහා මේක ආරම්භණය කළා මනෝ ආවර්ජන තුලින් තමයි ගොඩනගන්නේ. එහෙනම් හිතලා බැලුවොත් අර ඇහැට එහෙම නැත්නම් චක්කායතනයේට රූපායතනය ගැටිලා ඔය ආරම්භණය දැනගන්න මට්ටමට එනකොට අර මුලින් පහළ විදියට හිතක්වත් තියනවාද? ඒකේ හිතක්වත් නැහැ. මේ චිත්ත පරම්පරාව. එනම් බැඳෙන්න කියලා මොහොතකටවත් නවතින චිත්ත පරම්පරාවක් නැහැ. අන්න අර විදිහට මොකද වෙන්නේ? අර මනෝ ආවර්ජන තුලින් අවදි කරලා අවදි කරලා අර මතක සංඥාව ගෙනල්ලා දෙනවා. මෙන්න මේ ආරම්මණයට තමයි අපි රූපාරම්මණය කිව්වේ. එනම් කවුරු හරි රූපාරම්මණය කියන්නේ රූපායතනය කියලා වරද්දගත්තොත් ඔන්න වරදින තැන. එහෙනම් දැන් හොඳට කල්පනා කරනවා. එහෙනම් රූපාරම්මණයට තමයි බැඳීම සිද්ධ වෙනවා නම් ඔන්න බැඳෙන්න හේතුව. ඔය ආරම්මණය තුලින් තමයි ආස්වාදී කියන එක ජනිත කරනවා නම් ජනිත කරන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මෙතනදී නිතරම මොකද්ද උනේ? අර අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වා වර්ජන තුලින් තමයි නිතරම අර හිත අර භවාංගය නොසිඳින්න සිඳෙන්න දෙන්නේ නැතුව අර අන්‍යමඤ්ඤ පටිච්ච සමුපාදේ හරහා මනෝ ආවර්ජන තුලින් අවදි කර කර අවදි කර කර මේ මතක සංඥාව ගෙනල්ලා දෙන්නේ. මෙන්න මේක අපි ගන්නවා සත්‍යයේ පුජ්‍යලයක් වශයෙන්. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේක පටිච්ච සමුප්පන්නව ගොඩ නැගුණා නිසා සත්‍යයේ පුජ්‍යලයක් හැදුවද? එහෙම හැදුවේ නැහැ. ඔන්න අපි තෝරගත්ත මේක පටිච්ච සමුප්පන්නව මෙන්න මේ මේ මොහොතේදී ඔන්න ගොඩ නැගුණා. ඔන්න ඇහැ ගොඩ නැගිච්ච විදිය. එහෙනම් ඔන්න ඔය ඇහැ පහළ වෙච්ච තැන ඔන්න ඔක සත්ව සංඥාවෙන් අරගත්තට පස්සේ තමයි ඔගේ සාරත්වයක් දකින්නේ. ඇයි ඔක සාරයි කියලා ගන්නෙ? දැන් ඔය සාරත්වය අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපි ගන්නෙම මොකක් අරඹයලද? මෙන්න මේ හේතු ගැළපිලා බැඳිලා ගොඩ නැගෙන අර විඥාන මායාව තමයි සත්වයක් විදිහට පුජ්‍යලෙක් විදිහට විද්‍යාමාන කරගන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලමු. මෙන්න මෙතනදී මෙන්න මේ ගොඩ නැගෙන ක්‍රියාවලිය තුලින් අපි හිතනවා මොකද්ද? ඔන්න ආස්වාදයේ ආරම්භයලා ඔන්න ඔතනින් තමයි චන්ද රාගයට. එහෙම නැත්නම් සංකප්ප රාගෝ කුඩිදස්ස කාමෝ කියන තැන මුල් බැහැ ගන්න. එහෙනම් ඔන්න ඕක මොකද්ද පුජ්‍යල සංඥාවෙන් අරගෙන. ඔන්න ඔතනදී මොකද වෙන්නේ? ඔන්න ඔතනදී ගොඩනගා ගන්නවා සංකල්පයක් ආස්වාද ඇත කියලා. ආස්වාද ඇත කියලා සංකල්පයකට එනවා. එහෙනම් ආස්වාද නැතද? ඇතවත් නැතවත් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙනවා කියලා දකින්නවා. ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. කාගේද කියලා අහුවොත් ඒ කියන්නත් බෑ. කාගේවත් නෙවෙයි පටිච්ච සමුප්පන්නයි කියලා දකින්නවා. ඔන්න පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කොත් එතන විද්‍යාව පහළ වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මේක පුජ්‍යල සංඥාවෙන් ගත්තට පස්සේ ඔගේ සාමයක් ඉබේම ගැප් වෙන මානසිකත්වයක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර ආපු ආරම්මණය තුලින් මෙන්න මේ දන්වපු දැන්වීම මායාවක් බව නිලිඟුවක් බව තෝරගත්තේ නැතිව මේක තමයි මර උගුල කියලා වටහාගත්තේ නැතුව දුවන මොකක් පස්සේද මේ ලෝකේ පැත්තට දුවනවා ඒ දුවන්න දුවන්න මොකකටද වැටෙන්නේ දුවන්නේ මොහොම වටිනාකමක් හොයාගෙන සැපයක් හොයාගෙන සුඛයක් හොයාගෙන සහනයක් හොයාගෙන තමයි යන්නේ හැබැයි වටිනවා කියලා ගිහිල්ලා බැලුවට පස්සේ බදාගෙන මොකද්ද වෙන්නේ? නිරන්තරයෙන්ම පෙළනවා. පෙලි පෙලි පෙලි පෙලි මොකද්ද කරන්නේ? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් පිච්චෙනවා මිස අර බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරගන්න නම් බෑ. ඉෂ්ට වෙන්නේත් නෑ. ඉෂ්ට විචේ කෙනෙකුත් නෑ. එහෙනම් අර අන්න එතනදී අපි තේරුම් ගත යුතුයි මේ ලෝකය කියන එක මුණ ගැහෙනවා නම් මුණ ගැහිලා තියෙන්නේ ඔන්න ඔතනදී ඇහැ ඉපදිච්ච තැනද නැද්ද? ඇහැ ඉපදිච්ච තැන. එහෙනම් මේක තෝරගන්න තේරුම් ගන්න වෙන කාරණා. ඊළඟට අපි බලමු. ඔන්න ඔය ඇහැ කියන එක ඉපදෙනවා නම් ඉපද නිරෝධ වෙනවා නම් කන කියන එක ඉපදෙනවා නම් ඉපද නිරෝධ වෙනවා නම් නාසය කියන එක ඉපදෙන සුළුයි නම් ඉපද නිරෝධ වෙන සුළුයි නම් දැන් ඊළඟට තව තැනක විග්‍රහ කරනවා බුදුන් වහන්සේ මොකද්ද? මහණෙනි ඇහැ තියෙන තැනක් නැත. කන තියෙන තැනක් නැත. නාසය තියෙන තැනක් නැත. දිව තියෙන තැනක් නැත. එනම් මෙතනදී මේ පෙන්වන්නේ ආයතන ගැන නෙවෙයි. චක්කා එතනයට රූපායතනේ ගැටිලා. මෙන්න මේ පහළ වෙන ක්‍රියාවලිය. දැන් ඔන්න ඔතන එන ආරම්භණය ගැන තමයි පෙන්වන්නේ. ඔය ක්‍රියාවලිය අපි හඳුන ගන්නව නම් හඳුනගෙන තියෙන්නේ. අර ආපු ආරම්මන චිත්ත විදිය හරහා වෙන ක්‍රමවේදයක් නෑ ඔක හඳුන ගන්න. එහෙනම් දැන් අපි හිතමුකෝ. අපි හිතාගෙන ඉන්නවා දැන් මෙතන. මේ දාම් ශ්‍රවණය කරනවා. මේ ශ්‍රවණය කරනකොට අපි හිතනවා නම් මේ ශ්‍රවණය කරන මෙන්න මේ සත්‍යයේ පුජ්‍යලයේ විදියට මෙතන වාඩි වෙලා ඈක් තියෙන කනක් තියෙන නාසයක් තියෙන දිවක් තියෙන කයක් තියෙන උජ්ජලේ විද්‍යාමානයි කියලා. දැන් අපිට සම්මුතිය එහෙම විද්‍යාමානයි. හැබැයි ගත්තොත් එහෙම සෝතා එතනයයි. එතන කියන්නේ සෝත විඥානයයි. චක්කු විඥානයයි කියන දෙක. මේක එකවර පහළ වෙන්න පුළුවන් එකක්ද? તો විඥාන දෙකක් එකවර උපදින්නේ නැහැ. එකවර උපදින්නේ එක විඥානයද නැද්ද? එක විඥානේ උපදින්නේ. ඒවාන් දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? දැන් හඬ ඇහෙනවා, රූපේ පේනවා. දැන් ඔබ හිතනවා මොකද්ද? චක්කු විඥානේ ඉතිරෝ මේ රූපේ දිහා බලාගෙන ඉන්නවා. සෝත විඥානේ මෙතන එක දිගට ඉතිරවම දිගින් දිගටම මේ ශබ්ද දිහා මේ හඬ ශ්‍රවණය කරගෙන ඉන්නවා. එහෙම ක්‍රමවේදයක් නැහැ. මෙතන මොකද්ද වෙන්නේ? මෙතන එතන එතනම චක්කු විඥානේ ඉපදි ඉපදි නිරෝධ වෙනවා. සෝත විඥානේ ඉපදි ඉපදි නිරෝධ වෙනවා. හැබැයි මේ අතර මහා වේගයක් තියෙනවා. හැබැයි මෙන්න මෙතන මෙවැනි સિદ્ધාන්තය සිද්ධ වෙනවා. මේ මනෝ ආවර්ජන තුලින් මොකද්ද කරන්නේ? මේ අතීතය යලි යලි ආවර්ජනය කරමින් මෙන්න මේ මනස තුලින් තමයි එහෙම නැත්නම් මේ මනෝ විඥාණය තුලින් තමයි චක්කායතන මනෝද්වාර සෝතායතන මනෝද්වාර ඉපදි ඉපදි ඉපදි අර පටිච්ච සමුප්පාද චක්‍ර ක්‍රියාත්මක වෙවි. මෙන්න මේ මතක සටහන අර භවාංගේ චලනය කර කර මේක ඉවතට යන්න නොදී අන්න ගෙනල්ලා දෙනවා. මෙන්න මේකේ වේගය නිසා අපිට මොකද වෙන්නේ? ත්‍ත්වයේ පුජ්‍යලේ විදිහට විද්‍යාමාන වෙනවා. මේකට දීලා තියෙන උපමාව. මොකද උපමාව? ගිනි බෝලයක් තියෙනවා. මේ ගිනි බෝලේ මහ වේගෙන් කරකවනවා. මේක වේගෙන් කරකවනකොට ගිනි බෝලෙද පේන්නේ වලල්ලා විද්‍යාමාන අන්න ගිනි වලල්ලා විද්‍යාමාන වෙනවා එහෙනම් දැන් මේ ගිනි වලල්ල දිහා බලලා කාට හරි දැන් ඇඟිල්ල දික් කර කර කියන්න පුළුවන්ද අර වලල්ලේ අහවල් තැන දැන් ගිනි බෝලේ තියෙන්නේ එතන කියන්න පුළුවන්ද දැන් උඩ පැත්තේ දැන් යටි පැත්තේ දැන් ඒ ගිනි වලල්ලේ දකුණු පැත්තේ වම් පැත්තේ මෙහෙම කියන්න පුළුවන්ද කොහෙ තියෙනවද දන්නේ නැහැ මහ වේගින් ක්‍රියාත්මකයි. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ චක්කායතන, රූපායතන ආදී වශයෙන් මේ ආයතන එකිනෙකට ගැටිලා මේ ගොඩ නැගෙන ආරම්භන එහෙම නැත්නම් මේ විඥාන කොතන පහළ වුණාද දැන් අහවල් විඥානේ දැන් අහවල් විඥානේ කියලා හඳුනා ගන්න බැරි තරම් මහා වේගිකින් මොකද්ද වෙන්නේ එතන එතනම නිරෝධ වෙනවා හැබැයි අර මනෝද්වාර චිත්තයේ ඔස්සේ මොකද වෙන්නේ? මේක මතු කර කර මතු කර කර මහ වේගකින් දෙන නිසා අන්න පුජ්‍යලත්වයක් එතන විද්‍යාමාන වෙනවා. හැබැයි යථාර්ථයේ පැත්තට ගිහිල්ලා බැලුවොත් මොකද්ද? මෙතන එක දිගට වාඩි වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු කණක් තිබුණු, ඉතිර කණක් තිබුණු, ඉතිර ඇත් දෙකක් ධානය හිටපු සත්වේ පුජ්‍යලෙක් නෑ. අන්න ඒ නිසායි බුදුන් වහන්සේ පෙන්නුවේ ඇහැ තියෙන ධර්මයක් නොවන බවක් මේක ඉපිද නිරෝධ වෙන ධර්මයක් බවක් ඒ වගේම ඇහැ තියෙන තැන පණවන්න කාටවත් බැහැ මොකද ඇහි අර්ථකථනය ඇහැ අනිදස්සනයි අපටිකයි ආදි වශයෙන් පෙන්වන්නේ මේක අල්ලන්න පුළුවන් පේන ක්‍රියාවලිය නෙවෙයි ඔන්න වගේ මහා ගැඹුරු સિદ્ધාන්තය මේක ඇතුළේ සිද්ධ වෙනවා හැබැයි එච්චර දුරට යන්න ඕන නෑ මේක මූලික වශයෙන් මේ ධහම වටහා ගන්න. හැබැයි මේ ඇතුළට කතා කරන්න වෙලා තියෙන්නේ මොකද්ද? ආහන්නෙම ඇවිල්ලා උතනේ. ආහන්නෙම කොහොමද මේ පටිච්ච සමුප්පාදයෙන් මේක බලන්නේ? ඒක හරි ආහන්නේක හොඳයි. පටිච්ච සමුප්පාදයෙන් මේක ලියාගත්ත තරමට පිළිසිදු වෙනවා, දැක්ම පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් කල්පනා කරලා බලමු. එනම් මෙන්න මේ ආස්වාදයි කියන එක විපාකයෙන් ගොඩනැගෙන ආස්වාදේ එකක්. ඔන්න ඔය විපාක ස්වභාවය දන්නේ නැතුව ඊළඟට මොකද්ද කරන්නේ? ඔන්න ඕක පුජ්‍යල සංඥාවෙන් දරාගෙන. අනේ ආස්වාදේ අහවල් තැනවත් ඇති. ඒ නිසා ගිහිල්ලා ඕකෙන් පුළුවන් වෙයි සැපයක් ලබන්න, සුවයක් ලබන්න කියලා. ඔන්න ඔය ඔස්සේ සැරිසරනවා. එනම් සැරිසරුවේ රූපායතනයේ පස්සේද රූපාරම්මණයේ පස්සේද රූපාරම්භණය පස්සේ රූපායතනේ දැරිසරන්න බෑ මොකද? චක්කායතනයේට රූපායතනේ ගැටෙනකම් රූපාරම්භණය පහළ වෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි කියනවා නම් මෙන්න මේ ක්‍රියාවලිය හිතින් හැදුවා. පුළුවන්ද? ඒක මම හිතින් අලුතෙන් නිර්මාණය කළා. නිර්මාණය කළා මේ බාහිර දින රූපයට බැඳුනා කියලා. කවදාත් උක කරන්න පුළුවන්ද? ඒක කරන්න වෙන්නේ නැහැ. බාහිර රූපෙට බැඳෙන්න බෑ ඒක ආයතනයක්. ඒක වේදනාවක් දනවන්නේ නෑ. එනම් වේදනාව දැනෙන්නේ මෙන්න මේ ආයතන එකිනෙකට ගැටිලා මතුවෙච්ච කොතනින්ද? අන්න අර ආරම්මණය තුලින්. මෙන්න මේ රූප ආරම්මණයට බැඳෙනවා නිසා මේකට බැඳෙන්නේ මොකක් නිසාද? මේකට බැඳෙන්නේ කවුද කියලා බලන්න වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ආයේ මෙන්න මෙතනට මම බැඳෙනවා කියලා. අර ධර්ම කරුණට විරුද්ධ වෙනවා. දැන් අපිට ඕන ඕන විදිහට හිතන හිතන විදිහට විග්‍රහ වලට යන්න බෑ. ඉතින් මූලික මට්ටමේදී අපි කිව්වට අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියන දැනට එන්න වෙනවමද නැද්ද? පටිච්ච සමුප්පාදයට එන්නම වෙනවා. එහෙම නැතුව මේක විග්‍රහ කරන්න ගියොත් මේකෙන් පරිබාහිරව අපි සත්‍යයේ කැත කියන අන්තයට හෝ නැත කියන අන්තයට වැටෙනවද නැද්ද? වැටෙනවා. එහෙනම් ඔන්න අපි මූල හේතුව හඳුනාගත්තා. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර. හේතු ඵල වශයෙන් මොකද උනේ? මෙන්න මෙවැනි ගති රුවක් ගති හඬක් ගති බලයක් ලබලා උපන්තියා ඒ જાතියට අනුකූල ඔන්න જાතිය පහල කළා ඒ කම්මයට අනුකූල. අනේ පහල කරගත්ත જાතිය තුලින් මේ මොහොතේ අදාළ අදාළ හේතු ගැළපි ගැළපි එනකොට මොකද්ද වෙන්නේ? ඒ මොහොතේදී විපාක වශයෙන් මේ ආයතන එකිනෙකට බැඳිලා අන්න ඒ තුලින් එනවා ආරම්භය. ඒ ටික තමයි අපි විඥාන කියලා කිව්වේ. ඔන්න ඕක මොකද්ද? පච්චුප්පන්නෝයි ගොඩ නැගෙන්න. එහෙනම් ඔන්න ඔයක පච්චුප්පන්නෝ ගොඩ නැගෙන මායාවක් බව අඳුනගත්තා නම් එහෙම නැතුව මේක මම හැදුවවත් මට දැනුණවත් නෙවෙයි ආස්වාද මට දැනුණා මම හැදුවා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ඒ මොහොතේ මොකක්ද උනේ? ගොඩ නැගල ගොඩ නැගුණා. එනම් මෙන්න මේ ගොඩ නගන ක්‍රියාවලිය දර්ශන ඥාණයටපත් උනේ නැත්තම් මෙන්න මේක දැකගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අන පටිච්ච සමුප්පාදය දැක්කේ නැහැ වෙනවා. එනම් පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්තම් එතන පහළ වෙන්නේ මොකද්ද? එතන අවිද්‍යාව ඇසයි පරිහරණය වෙන්නේ. අන්න අවිද්‍යාවේ වැරදි නිගමනයකට එනවා මොකද්ද? මේක නිත්‍යයි සුඛයි අත්තයි. දැන් බලනවා මොකද්ද? එන්න මේ ආස්වාදයේ අනේ මට නේද ඇලුනේ. ආවල් දැනෙන්නේ තියෙන්නේ ඔන්න සංකල්පිත රාගේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. මේකෙන් පුළුවන් නේ ආවල් ආවල් දේ කරගන්න. මේකෙන් සැප ලබන්න පුළුවන්. මේකෙන් මෙන්න මේ විදිහට මොකක්ද වෙන්නේ අර සංකල්පිත රාගේ ගොඩ නැගිලා ගොඩ නැගිලා. මේකෙන් සැප ලබන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ. අර ආරම්මණය පසුපස ඡන්ද රාගෙන් යන රූපාරම්මන සද්දාරම්මන පස්සේ. එතකොට මේකේ සැරිසරනවා. එහෙනම් සැරිසරන්නේ කවුද? අර විද්‍යාව පහළ වුණේ නැත්තම් අවිද්‍යාව නිසා මොකද්ද වෙන්නේ? අන අවිද්‍යාව නිසාම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව හේතුකාරක වෙලයි මෙන්න මේ සැරි සැරීම අග්‍ර කරගන්නේ. එහෙම නැත්නම් මත් වීම අග්‍ර කරගන්නේ. අර ආස්වාද කියන මුලාවට මත් වෙන්නේ මොකක් නිසාද? මත් වෙන්නේ විද්‍යාවස නැති නිසා. අන්න අවිද්‍යාවෙන් පරිහරණය කරනකොට අවිද්‍යාව හේතුකාරක කරලා මොකද වෙන්නේ? මේකෙන් පුළුවන් අහවල් දේ ඉෂ්ට කරගන්න කියලා. ඔන්න ඒ අවිද්‍යාවෙන් පහළ වෙච්ච චිත්ත සංකල්පන ඔස්සේ ගිහිල්ලා මොකද වෙන්නේ? පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආදී වශයෙන් යලි යලි ගොඩ නගනව මොනවාද? ඈ යලි යලි විපාක නිර්මාණය කරගන්නවා. ඔන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන එතනදී මොකද්ද වෙන්නේ? යලි යලි සංකාර ගොඩ නැගෙනවා සසර ගමනට හේතුකාරක වෙන විදිහට. එහෙනම් ඔන්න ඔය විපාක ස්වභාවය ඔය ආකාරයෙන් දැක්කේ නැත්තා. ඕක මල උගුලා. ඕක මායාවක්. ඕක පස්සේ ගිහිල්ලා. කවම කවදාවත් බලාපොරොත්තු වෙන සැපයේ සාමයේ සුඛයේ ලැබෙන්නේ නැහැ. ඔය මත්තේ නැහිලා නැහිලා. ලබන්න වෙන සැපයක් නෑ. රාග ගින්නේ, ද්වේෂ ගින්නේ, මෝහ ගින්නේ පැටලිලා. අන්නේ ගතියක් නිර්මාණය කරලා. එහෙම නැත්නම් ගති ගුණ ඒ රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති යලි යලි හදලා. ඒ ගතිය අඩු වැඩි ප්‍රමාණයට අනුව ඊට අදාළව මොකද වෙන්නේ? කම්ම භවයක් සකස් කරගෙන යලි යලි જાතියක් උරුම කරගන්න වෙන ධර්මතාවයට පත් වෙනව නේද? මෙන්න මේකට පත් වුණොත් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන් මේ විදිහට 11 ගින්නකට මැදි වෙනව නේද කියලා. ඔන්න ඔතනින් දර්ශන පතේකටපත් වෙනවා. දැන් කල්පනා කරනවා. අර මුලින්ම පෙළෙන ස්වභාවයන් දැකලා දැකලා මේ මාර්ගයට ඇවිල්ලා. හැබැයි මාර්ගයේ එතන නැවතිලා ඉඳලා හරියනවද? නැවතිලා නැහැ. මේක මොකද්ද වෙන්නේ? එතනට එන්න එන්න ඒක දකින්න දකින්න. මොකද්ද වෙන්නේ? නොයලීමෙන්, විදීමෙන්, නිදහසීමෙන් ලබන සාන්තිය අත්විඳින්න අත්විඳින්න. එතකොට මේ පැත්තට මොකද්ද වෙන්නේ? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා දිනු වෙන්න පටන් ගන්නවා. වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩිම ඔස්සේ ගිහිල්ලා මේ පටිච්ච සමුප්පාදය මනාකොට අවබෝධ කළා. සහ මුලින්ම අවිද්‍යාමාන උද්දච්චය විඳින. ඔන්න ඔය දර්ශන මාත්‍රයට එන්න තමයි වීර්ය කරන්නේ. ඒකට තමයි ඔය සතර ඉද්ධිපාදයන් ප්‍රගුණ කරන්න ඕන. එහෙනම් දැන් මෙතනදී කල්පනා කරනවා. මෙන්න මෙතන ආස්වාද කියන එක කවුරු ගොඩ නැගුවේ නැහැ. පටිච්ච සමුප්පන්නව ගොඩ නැගුණා. එහෙනම් අபிසංකරණය කලේ කවුද කියලා ඇහුවොත් මම විසින් අபிසංකරණය කළා කිව්වොත් ආයේ පටිච්ච සමුප්පාදයෙන් පිට යනවද නැද්ද? අන්න විද්‍යාව පහළ වුණා නම් මොකද වෙන්නේ? අபிසංකරණයට හේතු නැහැ. අවිද්‍යාව දුරු කළා. අபிසංකරණය වෙන්න තිබුණු හේතුව දුරු කරපු විද්‍යා දර්ශනයට පහළ වුණා. එහෙනම් විද්‍යාව දැක්කේ නැත්නම් එතනදී මොකද වෙන්නේ? අන්න අபிසංකරණයට හේතුව තියෙනවා. ඒ හේතුව තියෙනකම් මොකද වෙන්නේ? අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අන සංඛාර ගොඩ නැගෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර ආදී වශයෙන් ගොඩ නැගෙනවා. එහෙනම් මෙන්න මේකයි තෝරගන්න. එහෙනම් නිවන් දක්කන්නේ කවුද? අර මූලික වශයෙන් සසරට බිය හදාගෙන ලෞකික සම්මා දිට්ඨියට ඇවිල්ලා අනන්ත ජාති සංසාරයක් තිස්සේ ආපු මට නිවන් දකින්න ඕනි කියලා සිතුවිල්ල යහපත් යහපත් නොවනවා නෙවෙයි එතනින් එන්න ඕන ඒක නොතේරිච්ච කෙනෙකුට මේක කිව්වට වැටෙන්නේ මේක තෝරා ගන්නත් බෑ. මේක තේරුම් ගන්නත් බෑ. අන්න එතනින් ඇවිල්ලා ඊට පස්සේ දකින්න වෙනවා මොකද්ද? එනම් මේ භවයෙන් භවයට යන විඥානයක් තියනවත් නෙවෙයි. ඒ මොහොතේ මොකද්ද වෙන්නේ? සකස් වෙන කර්මයට අනුකූල මොකද්ද වෙන්නේ? කම්ම භවය සකස් වෙනවා. අන්නේ කම්ම භවයට අනුකූල තමයි ඊළඟට ජාතිය පහළ වෙන්නේ. ඉතින් ඔය ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයට ගලපලම දකින්න. එහෙනම් අන්න අතනදී නහිදං අත්ත කතං බිම්බං නහිදං පරගතං අගා හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති කියපු වෙන මේ දහම් පාඩේට ගලපලා ඔන්න ඔය පටිච්ච සමුපාදයේ ගොඩ නැගෙන ක්‍රමවේදය තෝරගන්නවා එන ආස්වාද එළියේද තියෙන්නේ එළියේ රූපායතනෙද තියෙන්නේ චක්කායතනෙද තියෙන්නේ එහෙනම් චක්කායතනයටවත් රූපායතනයටවත් ආස්වාද කියන එක තනියෙන් හදන්න බෑ. මේ මොකද වෙන්නේ? රූපායතනයට චක්කායතනය ගැටීම හේතුකාරක කරගෙනයි මෙන්න මෙතනදී රූපාරම්මණය එහෙම නැත්නම් චක්කු විඥාණය පහළ වෙන්නේ. ඉතින් ඔන්න ඔතනදී තමයි ඔන්න අර රූපාරම්මණය පස්සේ අවිද්‍යාවෙන් යුක්ත වෙන්නේ. එනම් කවුරු හරි හිතානේ හිටියා නම් මෙතුවක් කාලයක් මම බැඳිලා හිටියේ මේ බාහිර රූපෙට කියලා. එහෙමද බැඳිලා තිබිලා තියෙන්නේ? නෑ. ඒක මම බැඳිලා තිබුණාද අවිද්‍යාවෙන් බැඳිලා හිටියා. එහෙනම් විද්‍යාව නොදන්න තාක්කල් මම ඇත මම නැත කියන අන්තවල පැටලිලා. එහෙනම් මේ බාහිර ලෝකයෙන් ආස්වාද ලබන්න පුළුවන් එහෙ තියෙන්නේ කියලා රැවටුණා. හැබැයි ගත්තට පස්සේ බාහිර ලෝකයේ ආස්වාද ලබන්න තබා බාහිර රූපයට වැදෙන්නවා පුළුවන් බෑ එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන එහෙනම් ආයතනයකට වැදෙන්න බෑ එහෙනම් ආයතනයි ආරම්මණයි කියන දෙක වෙන් කරගන්න වෙනවා රූපාරම්මණය කිව්වේ මේ බාහිර තියෙන රූපායතනයට නෙවෙයි ඕක තෝරගන්නවා ඕක තෝරගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ අපි හිතා ඉන්නවා මේකේ අන්දරාගයේ ගොඩනැගිලා තියෙන්නේ ඒ බාහිර රූපය ආරම්භ වෙලා තමයි කියලා. එහෙම නෙවෙයි. එහෙනම් මෙන්න මෙතන චිත්ත චෛතසික මට්ටමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ කාරණාවයි තෝරගන්න ඕන. මෙන්න මේක ලියාගත්තා නම් තෝරගත්තා නම් ගැටලු ලියනවා. ඉතින් මේ ඔතනින් එහාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒකට පොඩි වෙලාවක් දෙනවා. නිවන් දැකීම සඳහා ධානලාභීත්‍ය අත්‍යවශ්‍යයි. මේවයි ධාන එකක්වත් නැති අරිහතුන් වහන්සේලා හිටියා. එදත් හිටියා. බුද්ධ කාලෙත් හිටියා. එතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම ධාන ඔස්සේම ගිහිල්ලා මේක ලබන්න ඕනි කියලා ඒක වැරදි විග්‍රහයක්. මොකද අපි දකින්න මේ ශාසනයේ තියෙනවා චේතෝ විමුක්තිය කියලා එක කොටසක්. ප්‍රඥා විමුක්තිය කියලා තව කොටසක්. චේතෝ විමුක්තිය කියලා කියන්නේ අපි ධ්‍යාන වලින් ලබන විමුක්තිය. ප්‍රඥා විමුක්ත කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධම් අවබෝධයේ විදෙන ස්වභාවය. එතකොට උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ ওই චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි කියන දෙකම ලබාගත් අරියතුන් වහන්සේලාට. ඒ අරුණකොට ධ්‍යාන වැඩිම කියන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී පවා අරිහත් විච්‍ය උත්තරමය හිටියා. ඉතින් ඒක ඒක පහසු ක්‍රමවේදයක් වෙනවා. දැන් ධානය වඩනවා කියලා කියන්නේ. ඒ ධානය සමාධිය තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා අර දිගින් දිගට දිගින් දිගට දුවන විසිරෙන චිත්ත ස්වභාවයක් තියෙනවනම් ඒ චිත්ත ස්වභාවය පාලනය කරගෙන ඒ ඔස්සේ ගිහිල්ලා ඒ නැගෙනා වූ සමාධිය ප්‍රයෝජනෙට අරගෙන ඒක ඇසුරු කරගෙන මේ දහම් මඟ දිගින් දිගට වඩන්න. ඉතින් ඒ අරමුකොට ආර්ය ධාන අනාර්ය ධාන අතර වෙනස තමයි මේකයි. දැන් ආර්යෙක් ආර්යය කියලා කියන්නේ පෙළීමෙන් නිදහස් වෙන්න යන කෙනෙක්. එතකොට අපි හිතමු පෙළීමෙන් මිදෙන්න යන තැනක පෙලි පෙලි ලබන පෙලි පෙලි කියලා හොයාගෙන උපේක්ෂාව නැමැති මෝහයට කොටු වෙන තැනක්ද බුද්ධ ශාසනය? එහෙම එකක් නෙවෙයි. එහෙනම් යම් කිසි කෙනෙකුට දුටු නිවනක් නැත්තම් එයාට යම් කිසි මොහොතක යම් කිසි ධානයක් නැగిලා ඇවිල්ලා ඒ ධාන සුවයක් ලැබුවොත් එයා මොකද්ද තීරණය කරන්නේ මෙන්න මේ ධාන සුවේ තරම් සැපයක් තවත් නැහැ කියන තීරණයට එනවා ඊට පස්සේ එයාට එනවා මොකද්ද පෙලීමක් එනවා දිගින් දිගට මොකද එන්නේ පෙලීම අනේ මට ප්‍රීතියක් ලබන්නේ නැත්තම් කොයිතරම් වටිනවද? මට සුඛය ලබන්නේ නැත්නම් කොයිතරම් වටිනවද? දැන් ඔය ආදි වශයෙන් එයා මොකද්ද කරන්නේ? පෙළේ එනම් පෙලි පෙලි පෙලි පෙලි මොකද්ද කරන්නේ? එයා අර ගින්නෙන් දැවෙන එක අඩු කරගන්න කියලා හිතාගෙන අර ධානය වඩන්න පටන් ගන්නවා. ඕක තමයි අනාදී ධානයේ දින ස්වභාවය. මට දැන් ඊට පස්සේ බලන්න ඉන්නේ මොකද්ද? අර පෙළීම අධිපති කරගෙන නැත්නම් ප්‍රීතිය අධිපති කරගෙන එයා අකා ඒක අධිපති භාවයෙන් තොර කරගන්න තමයි බලන් ඉන්නේ එහෙම ඉඳලා ඉඳලා ඒකේ අධිපති භාව ලැබීච්ච ගමන් ප්‍රීතිය ලැබීච්ච ගමන් මොකද වෙන්නේ අර පෙළීම අහක් කියලා යනවා එහෙනම් අධිපති කරගත්තට පස්සේ අවිද්‍යාවෙන් මොකද වෙන්නේ එතකම් පෙළෙනවා එතකම් පෙලි පෙලි ගිහිල්ලා එයා අධිපති භාව ගත්තට පස්සේ මොකද හිතෙන්නේ දැන් නම් මට සුඛය ලැබුණා සහනය ලැබුණා පුදුම සැනසීමක් ලැබුණා. හැබැයි ලෝකෙම කැලලා දෙන අද අල්ලලා තියෙන්නේ. ලෝකෙම කැලලා. ඊට පස්සේ අපි තේරුම් ගන්නවා ආර්යයේ කවදාකවත් මේ ධානයක් කරත් එයා කවදාකවත් පෙලි පෙලි බලන් ඉන්නවද මට දැන් ප්‍රීතිය නැගේ. මට දැන් සුඛය නැගේ. මට දැන් ආලෝකයක් නැගේ. දැන් ඒකාග්‍ර මට්ටමක් එයි. මේ ආදී වශයෙන් එයා තුල පිළීමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ආර්ය ශාසනයේ ධ්‍යාන තියෙනවා. ආර්ය ශාසනයේ ධ්‍යාන කියලා කියන්නේ දවා හරින අර්ථේ. එතකොට පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. එහෙනම් මෙතන අර්ථ නිරුක්තියට යන්න වෙනවා. මේක දවා හැරීම කියලා කෙටියෙන් කිව්වම තේරෙන්නේ නැත්තම්. ඊට පස්සේ බලන්න ඕන. එහෙනම් මේ පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. රතිය කියන්නේ මොකක්ද? රතිය කියන්නේ ගිහිල්ලා එතන හැලිසල්ලා මත් වෙන එක. විහා රතිය කියලා කියන්නේ මේ රතියෙන් වෙන් වෙන එක. උපසම්පජ්ජ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? එතන රති කරමින්, උපාදානය කරමින් බැඳෙන එක උපසම් ඒක පහදා ගන්න ඕන. ඒක පහදලා අජ්ජේ කියේ මොකද්ද? මේ අතාරතේ ඇතුලෙන් තිබුණ ඇඟිලා තියෙන පටිච්ච සමුප්පාද ධර්මය එහෙම නැත්නම් නිවන් දර්ශනය දකින්න ඕනේ. ඒක දැකගෙන මොකද්ද කරන්න ඕන? අන්නේ රතිය දවාරින්න ඕන පඨම ඥාන. ප්‍රථම භූමියේ බැඳෙන්න තිබුණු ස්වභාවයක් තිබුණා නා. ඒ සල්ලේක කර කර යන ස්වභාවයක් තිබුණා නා. එහෙම නැත්නම් ආසව ධර්මයක් තිබුණා නම් මට ප්‍රීතිය ගන්න ඕනි කියලා. අන්න ඒක දවාරිනවා. එහෙනම් මොකද්ද කරන්නේ? එයා නිවන් මඟ වඩාගෙන වඩාගෙන යනකොට මේ ධානයේ තුලින් නැගෙන චිත්ත සමාධිය ඒ දහම් දර්ශනයේ උපකාරයක් කරගෙන යනවා නිසා ප්‍රීතිය බලාපොරොත්තුෙන් පිළිපෙළි යන එක නෑ. මේක හරියට උපමාවකින් ගත්තොත් දැන් ළිඳට වැටිච්ච මිනිස්සේ දැන් ළින් කටෙන් එපැයි ගොඩ එන්න. ඒ ගොඩ එනකොට අර වටේ තියෙන මුල් කෑලි ගල් කෑලි අල්ලගෙන තමයි ඊතර වෙන්නේ. හැබැයි අපි හිතමුකෝ මඩේ එරිලා ඉන්න කෙනෙක්. එකපාරටම ළින් කට දකින්නේ ඈතිව. මේ කටෙන් ගොඩ මෙන්න මේ වගේ සහනයක් තියෙනවා, නිවීමක් තියෙනවා, නිදහසක් තියෙනවා කියලා. උඩට හැරිලා බලන්නේ නැතුව කුරුල්ලෝ අහසේ පියාසර කරනවා. ඒ අතර පේනවා යන්තම් අර අතුපතර අතර මහා නිදහසක් තියෙන මේ උපමාවක්. එතකොට එයා මොකද්ද කරන්නේ? ඕක දැක්කේ නැත්තා. අර එලි එලි මඩේ ඉන්න එකෙන් යන්තම් විදිලා ගල් කැටයක් හරි අල්ලගෙන එතනට ආවට පස්සේ හිටපු තැනට වැඩිය මේක හොඳයි නේ කියලා. අර ගල් කැටේ බදා ගන්නවා. එහෙම නැත්නම් අර මුල් කෑල්ලා අල්ල ගන්නවා. ඒකම තමයි වැඩේ ලොකුම තැන. බොහොම සාහනයක් කියලා. අන්න ඒ වගේ. හැබැයි අර ලින් කටෙන් ඊතර තැන දැක්කනා. ඉතින් මේක මේ අල්ලන්න යනවා මේක බදා ගන්න යනවා නෙවෙයි. මොකද්ද වෙන්නේ? ගොඩ යන්නයි යන්නේ. ලින්කටෙන් ගොඩ යන්නයි. ඒ ගොඩ යනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ මග තියෙන ගල් කෑලි මුල් කෑලි අල්ලගෙන උඩට යනවා. නැත්තම් අර උඩ නිදහස දකින්නේ නැතිව. කවුරු හරි මේ මුල් කෑල්ලක් අල්ලගෙන ඒක වටිනවා කියලා ඕක බදාගත්තොත් මොකද වෙන්නේ? ටික වෙලාවක ඕක කඩාගෙන බිමට වැටෙන්න පුළුවන්. ඉතින් ආර්ය දාසනේ ධානය කියන්නේ අර ක්‍රමය ඒක බලෙන් ලබාගෙන හොයාගෙන යන එක නෙවෙයි. නිවන් මඟ වඩනකොට මොකද්ද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ දහම් දැකගෙන යනකොට ඒ අතරතුරදී ලැබෙනා වූ ස්වභාවය. ඒකක් මොකද්ද? අර කාම ලෝකෙන් හිත නිදිලා යනකොට රූපී තලයට අවශ්‍ය කරන හේතු සකස් වෙනකොට ඊට අදාළ චිත්ත ගොඩ නැගෙනකොට පාලවිච ආරම්භන ස්වභාවයක් විඥානයේ මායාකාරයගේ ස්වභාවයන්ම විතරයි ඔන්න ඔය ධානා භූමිතල ඔය රූපී බ්‍රහ්මතල හතර මේ රූපී භ්‍රමතල හතර අල්ලන්න ඕන නැහැ. අර කාම ලෝකයෙන් මිදිලා රූප තලයකින් යනකොට ඒ ලැබෙන්නා වූ සමාධි මට්ටම හේතුවක් කරගෙන නිවන් මඟට යනවා මිසක් අන්න අරක නොදැකන මොකද්ද වෙන්නේ? මේක අන්න හිතලා බලමු කෙනෙක් ඉහළ දකින්නකොටම අර අතීත කරපු මහා කුසල ශක්තියක් ඇදිලා ඇවිල්ලා කවුරු හරි ඉනිමගක් දාන්නත් පුළුවන් ටක් ගාලා ගොඩ වෙන්න. ලණුවක් දාන්න පුළුවන් කුසල ඇදලා ගන්න. අන්න ඒ වගේ මොකද්ද වෙන්නේ? එවැනි අවස්ථා තියෙනවා. ධාම ශ්‍රවණය කර කර ඉන්නකොට මොකද්ද වෙන්නේ? ඉතින් මේ මග ඵල ලබලා මග පූර්ණ වෙන අවස්ථා තියෙනවා. එහෙනම් නිවන් දැකීම පිණිස යම් කෙනෙක් ධානය අනිවාර්ය කියලා බුද්ධ ශාසනය එහෙම බුදුහාඳුරු පනවපු තැන එහෙම එකක් නැහැ. සදහවත් පින්වත්නි අද දින මේ ආමතුරුන්ගේ ධර්ම දේශනා වෙනුවෙන් විශාල ලෙස ක්‍රියා කරන අමිත් කඳුගඩ මැතිතුමා ප්‍රධාන සංවිධායක මණ්ඩලය මේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ මේ ශාලාව බුක් කරගෙන අපේ ආමතුරුන් වහන්සේ වඩමෝලා වටිනා ධර්ම දේශනාවක් සිදු කරන්න යුතුනා මම විශාල පිරිසක්ගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඉතාම පැහැදිලි උන්වහන්සේ දේශනා කරන ගමන් මග ඒ නිසා මම හිතනවා ප්‍රාර්ථනා කරන බොහෝ පිරිසක් අපේ රටේ මේ සසර දුකින් මිදලා උතුම් නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීමට මේ ආරම්භ කරලා තිබෙන පුම්ම වැඩසටහන මහ උපකාරී වේ කියලා ඒ නිසා ඒ සඳහා ඒ කටයුතු කරගෙන යාමට මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු මාතර කරන ප්‍රාර්ථනාවක් තමයි අපි මේ කරන පින් අනුමෝදන් වෙලා අපේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් තවත් බොහෝ කාලයක් ආරක්ෂා කර දෙත්වා කියන ඉල්ලීම. ඒ නිසා සියලුම දෙවියන් සම්පූර්ණ වෘක්ෂ දේවතාවෝ, භූමාට දේවතාවෝ මේ ලංකාවට බාරව ඉන්න යම් දෙවිවරු ඉන්නවා නම් අපිට නොපෙනෙන බලවේගයේ සියලු දෙනාම අද ධර්ම දේශනාව අපේ හාමුදුරන් වහන්සේ දේශනා කිරීම තුළිනුත් ඒ වගේම අපි මේ ධර්මය බෙදා හැරීම සඳහා කරගෙන යන සියලු කටයුතු තුළිනුත් ලබා ගන්න පින් අනුමෝදන්ව තවදුරටත් ඒ අත්නගේ ඒ අත්ෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම යම් යම් භූත අපිට නොපෙනෙන දැන් කොටස් ඉන්නව නම් මරගේ ඥාතීන් ඇතුළු ඒ සියලු දෙනාමත් පින් අනුමෝදන් වෙන ස්ථානවල මේ උතුම් පින් අපි සිදු කරන අනුමෝදන්ව ඒ ඇත්තොත් දුකින් මිදේවා සුවපත් වේවා අවසානයේ උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට ඒ ඇත්තන්ටත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒක මද මේ ධර්ම දේශනාවට වැඩම කොට වදාළ අපේ පූජනීය රතුපැස් කැටියේ විමුක්ති රතන හාමුදුරුවෝ වාරක හාමුදුරුවෝ අනිත් අපේ හම්පොඩි හාමුදුරුවෝ මේනින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටමත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් මේ පින්වල ශක්තිය විශේෂයෙන්ම අපේ හාමුදුරන් වහන්සේලාට මේ හොඳ කටයුතු හොඳින් කරගෙන යාමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා බුදුදහමින් සත්‍ය වූ ධම්ම මාර්ගය තුලින් අපේ රටත් ධර්මා ධර්මයෙන්ම බබලේවා අවසානයේ ඔබ අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් මොණිවනින් සැනසීම ලබන්නට හේතු වාසනා වේවා කියලා සාදුකාරය.